භගවතු වරහතු සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතු සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතු සම්මා සම්බුද්දස්සේ යතෝ කෝ ආර්ය ශාවකෝ භවංච පජානාති භව සමුදයං ච පජානාති භව නිරෝධං ච පජානාති භව නිරෝධගාමිනී පදප භව නිරෝධ ගාමිනී පටිපදංච පජානාති තී සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි පසුගිය දවස් කීපයේම මේ සම්මා දිට්ඨි සූත්‍රය ඉදිරිපත් කරගෙන ජීවිතයක අපිට හම්බෙන විවිධ අවස්ථාවල් යටතේදී මේ සම්‍යක් දෘෂ්ටිය ඍජු කර ගැනීම නැත්නම් සම්‍යක් දෘෂ්ටිය පහළ කර ගැනීම කොහොමද කරන්න කියන මාතෘකාවර්ථය සාකච්ඡා කරා. ඇත්තටම සූත්‍රයේ තියෙන මූලික ස්වරූපය දිහා බලනකොට ඒක මේ එක ජීවිතයක එක භවයක කරන වැඩක් නෙවෙයි. දීර්ඝ සංසාරේ භවයෙන් භවයට යන ගමනේදී ක්‍රමයෙන් සම්‍යක් දෘෂ්ටිය පහළ වීම තමයි සම්ප්‍රදාන කුල අර්ථකථනයේ තියෙන්නේ. සම්ප්‍රදාන කුල අර්ථකථනයේ අඩු ගානේ ජීවිත තුනක කතා ප්‍රවෘත්තියක් ජවනිකා තුනක් මාර්ගයෙන් තමයි මේක විස්තර කරන්නේ. නමුත් ඒක එහෙමම විය යුතු කියන්න බෑ. සමහර විටක එක ජීවිතයක් ඇතුළත වුණත් මේක වෙනස් වෙන්න පුළුවන්. වෙනස් කෙරුවොත් ඒක වඩා විචිත්‍රයි විපස්සනාට බරයි කියන අදහසකුත් තියෙනවා. ඒක නිසා අපි ඊයේ ඉගෙන ගත්තා මේ ජරා මරණ දෙකක් ඇති වෙන්න නම් ජාතිය භෝවය ඉපදීම තියෙන්න ඕනේ. ඉපදීමොත් අනිවාර්යයෙන්ම ජරාවට මරණයට පත් වෙන නිසා ජරා මරණ දෙකට හේතුව ජාතිය කියලා. ඒක තමයි ඒ සම්බන්ධයෙන් සම්‍යක් දෘෂ්ටි ගන්නකොට එක ජීවිතයක මරණයට පස්සේ ඊගාව ජීවිතයේ පත්‍ය ඇති වෙනවා. ඒ උප්පත්තියෙන් ආය ජරා මරණයටපත් වෙනවායි කියලා. මෙතන ජාතිය කියන එක අදහස් කරන්නේ එක ජීවිතයක හැමාරේ පස්සේ ලැබෙන ජාතිය කියලා. නමුත් අපි මතු කරගන්න උත්සාහ කරපු අදහස තමයි චිත්තක්ෂණයක් චිත්තක්ෂණයක් පාසා අපි මරණයටපත් වෙනවා නම් නැවතත් ඊගාව චිත්තක්ෂණය උපදිනවා කිය අර විපස්සනාවට ගැනෙන ක්ෂණික ක්ෂණ භංගුර ජීවිතය ගැන බලනකොට අපිට ලොකු ඉඩක් හම්බ වෙනවා මේ එක ජීවිතයක් ඇතුළත වුණත් ඒ සම්‍යක්ෂෘතිය පහළ කර ගැනීමට ක්ෂණික මරණ සහ ක්ෂණික උප්පත්ති කියන කතාව. ඒ වගේම දැන් අද ඇති කරගත්ත පුරුක ඊට පටිච්චසමුප්පාදේ අනුව බලනකොට ඊට පියවරක් පිටිපස්සට ගිහිල්ලා ජරා ජාති ඇතිවීමට හේතුව ජාති ඇතිවීමට හේතුව භවය අපි සංසාරේ ඉන්නා තාක්කල් ජාතිකට නොයා ඉන්න බෑ සංසාර භවයේ ඉන්නා තාක්කල් භවය රූප භවය අරූප භවය කාම භවය රූප භවය අරූප භවය කියලා කොයි ආකාරයෙන් තිබුණත් අපි කොතනක හෝ එක්කෝ ඉපදෙමින් ඉන්න ඕනේ නැත්නම් ඉපදිලා ඉන්න. ඒ නිසා භවයේ ඉන්න තාක්කල් අපිට උප්පත්තිය නැති කරන්න බෑ. ඒක නිසා යම් කිසි කෙනෙක් ඒ භවයේ ඉන්න ස්වභාවය පිළිබඳව එළඹ සිටි සිහියකින් කටයුතු කරනවා නම් ඒක පිළිබඳව අනිත්‍යත්වයට දුක්ඛත්වයට අනාත්මත්වයට කිට්ටු කරලා සම්‍යක් දෘෂ්ටියක් පහල කරගන්න පුළුවන් බවයි සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ මෙතන සඳහන් කරන්නේ භවංච පජානාති ඒ කියන්නේ මේ ලෝකයේ නැත්නම් විශේෂ ලෝකයට වැඩිය සංසාරේ කාම භවය රූප භවය අරූප භවය කියලා සම්ප්‍රදාන කුල විස්තර කරන්නේ මේ දෙව් ලෝක 6යි මනුස්ස ලෝකයයි අපායයි කියන මේ ටික කාම භවයට වැටෙනවා. ඒ කියන්නේ කාම ලෝකයේ කියන එකට වැටෙනවා. ඊට පස්සේ රූප බ්‍රහ්ම ලෝක රූප භවයට වැටෙනවා අරූප බ්‍රහ්ම ලෝක අරූප භවයට වැටෙනවා කියනහම මේ භවය පුරා තියෙන මේ එක එක තල කොතනත් සංසාර ගතිය තියෙන භව ගතිය තියෙන ඒක ඒ එක එක තල වලට වැච්චාම ඒවට දෙන නම් වශයෙන් තමයි කාම භවය රූප භවය අරූප භවය කියන්නේ ඉතින් ඒකේ ඉන්න ආතාකල් එක තැනක මැරුණොත් තව තැනක උපදින ඒක වළක්වන්න බෑ එතකොට මේ භවයේ ස්වභාවය සනාතනයි කවදාකවත් මේක කෙලවර කරන්න බෑ කියලා සාසත දෘෂ්ටිය කියලා මිත්‍යා දෘෂ්ටියක් තියෙනවා. ඒක මොනම විදියකින්වත් විනාශ කරන්න බැරි පදාර්ථයක්. ඒ නිසා ආත්ම දෘෂ්ටියකින් මේ භවය දිහා බැලුවොත් ඒකට කියනවා සාසත දෘෂ්ටිය කියලා ආස්තික වාදයට වැටෙනවා. එහෙම නැත්නම් එහෙම එකක් නැහැ. මේ ජීවිතේ මරුණාට පස්සේ මේක ඉවරයි කියලා ගන්නවා නම් ඒකට උච්ඡේද දිට්ඨිය කියලා. ඒ දෙකම සර්වඥාන්සේ විසින් මිත්‍යා දෘෂ්ටි වශයෙන් ඒ කියන්නේ අපි ඇත්ත වශයෙන්ම කියනවා නම් විකටම පවතින වෙනස් කරන්න බැරි, කඩන්න බැරි, නිවන් දකින්න බැරි සංසාර ගතියක්, ආත්ම ගතියක් තියෙනවා. කවදාකවත් සර්වඥාන්ත පෙන්නවා භ්‍රමචරියක් ආධ්‍යාත්මික ජීවිතයකින් වැඩක්. කොහොමඩක්වත් කෙලවර කරන්න බෑ. ඒ වගේම මේ ජීවිතේ පමණයි අපි මේ කරන පවක පිනක හොඳක් නරකක් නැත කළ කළ දේ ඵලඵල දීමක් නැත. ඒ නිසා මේකේ ඉඳලා මොන විදියෙන් හරි කමක් නැහැ සැප විඳලා මැරෙන කියාට කමක් නැහැ කියන අදහසක් තියෙන කෙනාට කවදාකවත් හොඳක් නරකක් සදාචාරයක් ශිෂ්ටාචාරයක් අවශ්‍ය කරන්නේ ඉන්න ටිකේ සැපෙන් ඉඳයි තියෙන්නේ. එයාටත් කවදාකවත් හිතෙන්නේ නැහැ භ්‍රමචරියක් එතන මේ සීල සමාධි ප්‍රඥා ශික්ෂාවක් කරා. සීල සමාධි ප්‍රඥා ශික්ෂාවක් දරන්නේ දරා ගන්න පුළුවන් වෙන්නේ මේ භවය අනිත්‍ය අනිත්‍ය දෙයක් බව දන්නවා. ඒ වගේම මේකේ ගත කරන කාලය තුල දුකක් දරා සිටීම දුකක් නඩත්තුව දුකක් බව තේරුම් ගන්නවා. ඒ වගේම ඒ තුල ගමන් කරන නොපින්තිය හැකි සනාතනක ආත්මයක් නැහැ කියන අදහස ගත්තොත් විතරයි එහෙමනම් මේ තියෙන දුක නැති කිරීම සංසාරේ ගෙවන් කිරීම නිවන් දැකීමේ කටයුත්තක් සඳහා සීලයක් රකින්න ඕනේ සමාධියක් වඩන්න ඕනේ ප්‍රඥාවක් වඩන්න ඕන කියන භ්‍රමචර්යය තියෙනවා. ඉතින් අන්නේ සම්‍යක් දෘෂ්ටිය සංසාරේ භවය කියන පුරුක සම්බන්ධ කරගෙන කොහොමද පහල කරගන්නේ කියන එකටයි අද දේශනාව මාර්ගයෙන් දේශනාව සම්බන්ධ මේ පාලි පාඨයේ මාර්ගයෙන් සාරිපුත්තු සාංශාවේ මේ අවධානය යොමු කරන්නේ. ඒකෙදි මම නැවතත් මතක් කරන්නේ මේ භවය කියලා කියන්නේ මේ එක ජීවිතයක නෙමෙයි සංසාරේ පුරාම යන්නේක කියලා බොහොම රෝසු පහසු තාලෙට තමයි අපේ සම්ප්‍රදාන කූල අට කතාව අටුවා විස්තර කරන්නේ. මොකද සමහර විටක මේ විපස්සනාව පැත්තෙන් බුද්ධ ධර්ම දිහා බලන නැත්නම් අපේ බටහිර සංකල්පන්ව බලන ඇත්තෝ මේ වෙනස් කිරීම මේ ජීවිතේ මැරලා ලබන ජීවිතේ වෙන කමින් දෝනේ නැතය එක ජීවිතයක් ඇතුළතම වුණත් ඒ භවය වෙනස් කරන්න පුළුවන් කියන අදහස වඩා රැඩිකල් වාදී අදහසක් විදිහට නිකන් වඩා සෙල්ලක්කාර අදහස් විදිහට ගන්න. ඒක ඇත්තට ඒ විදිහෙන් බලනකොට සූත්‍ර දේශනාවල් බොහොම විචිත්‍ර කාලෙකුත් තියෙනවා. ඉතින් අර මූලික හඳුන්වා දීමක් කරලා අටුවාවේ සම්ප්‍රදාන කූල කෙරෙන්නේ නම් භවයේ කියන එක මේ එක ජීවිතයක් තුර නෙමෙයි සංසාරේ පුරාම යන මරණයෙන් උප්පත්තියෙන් පමණක් වෙනස් කරන්න පුළුවන් ජීවත් වෙන කාලයේදී වෙනස් කිරීම එච්චර ගණන් නොගන්නාසුළු සම්ප්‍රදායක් තියෙනවා කියලා පිළි අරගෙන ඒකට විරුද්ධ වෙන්න ඕනේ නෑ අපි ජීවත් වෙන කාලය තුලත් වෙනස් වෙන්න පුළුවන්. ඒකයි අපි මේ සීල ශික්ෂාවක් රකින්නේ. ඒකටයි අපි මේ සමාධි ශික්ෂාවකින් අපි කාම ලෝකයේ ඉඳගෙනම රූප ධ්‍යාන වඩන්නේ. අරූප ධ්‍යාන වඩන්නේ. අන්නේ රූප ධ්‍යාන වඩ නැත්නම් තමයි මරණින් මත්තේ රූප ප්‍රශ්න ලෝකයේ උප්පත්තිය ලැබෙන්නේ. අරුම් ප්‍රඥ ලෝකේ උප්පත්තිය ලැබෙන්නේ. ඒක ජීවිතයක් ඇතුළත වෙනස් කරන්න පුළුවන් කියන අදහස හරගත්තොත් විපස්සනා වශයෙන් කරලා අන්තිමට මේ භවය මේ ජීවිතේදිම ඉවර කරන්නම පුළුවන්. භව දුක් ඉවන් කියලා සංසාර ගිවන් කරලා නිවන් ලබන්න පුළුවන් කියන අදහස අර ගොරෝසු විදියට ජීවිතෙන් ජීවිතයට මාරු වෙනකන් මිස වෙනසක් කරන්න බැරිය කියන වගේ අදහසට නවීකරණයක් එනතන් ඊට වැඩිය ඒක ප්‍රායෝගික පැත්තෙන් විස්තර කිරීමක් තමයි ජීවිතයක් ඇතුළත වෙනස් කරන්න පුළුවන් කියන කතාව. ඉතින් එතෙන්දී අපට ඒ භවයක් පවතින්න ආසන්න කාරණාව නැත්තම් භවය මේ විදිහේ අනිත්‍ය දෙයක් ය දුක්ඛ දෙයක් ය අනාත්ම දෙයක් ය කියන එක භවංච පජානාති කියන පදේ අර්ථය කියලා ගත්තොත් භව සමුදයංච පජානාති කියලා කියන භවයට හේතුව ඒක පෙන්ලා දෙලා තියෙන උපාදාන යම් නම් දේවල් දැඩි කොට ගැනීම යම් යම් දේවල් ඇබ්බැහි වීම යම් යම් දේවල් නැතුව බැරි මට්ටමට අපේ චරිත ලක්ෂණ බවට පත් වුනොත් ඒ චරිත ලක්ෂණ තියෙන තාකල් අපි සංසාරේ සැරිසරන්න වෙනවා. අපේ ඇබ්බැහි තියෙන තාකල් අපේ දෙටි කොට ගැනීම තියෙන තාකල් මේකනම් නැතුවම බෑ කියලා ගන්නා තාකල් යම් කිසි කෙනෙකුගේ භාවයෙන් ගැලවීමක් කරන්න බෑ. නමුත් අපි එහෙම එහෙම කියන කියලා දැනගත්ත පරිදි ඒක ගලවන එක ලේසි නෑ. අපි දන්නවා මෑත කාලේ ඇතිවෙච්ච ඔය මද්ද්‍රව්‍ය පාවිච්චය නැත්නම් ඊට කලින් ඇතිවෙච්ච මේ සුරා සොඬ ගතිය නැත්නම් ස්ත්‍රී දූර්තය එහෙම නැත්නම් මේ සූර්යෝත තියෙන අබ්බැහි වගේ දේවල් හරි අමාරුයි. අයින් කරන්න අමාරුයි. එච්චර අමාරුද කියලා කියනවනම් මේ පුද්ගලයාට ඕන වුණත් අමාරුයි. ඒ තරම්ම මේවා දුරට යනවා. නමුත් ඒවා කල නොහැකි දේවල් නෙවෙයි. යම් වෙලාවකට කල හැකි. ආන්නේ වගේ අබ්බැහි අපි මේක කරා කරේ නරකට ගියත් බැහැ. ඒ වගේම තමයි හොඳ පැත්තට ගියත් බැහැ සමහර ඉන්නවා අපේ අතර සමාන සීල සමාන ශ්‍රද්ධා තියෙනත් ඉන්නේ සමහරු අබ්බැහියක් වශයෙන් නිතර දාහණයට එන්නවා කියනත් වෙයි. අනික හැතෝ ආගමික කටයුතුවලට ඉච්චර දාහණයට ඉස්සර අබ්බැහි වෙලා නැහැ. තව සමහරු ඉන්නවා දාන සීල දෙකටම අබ්බැහි වෙලා නිත්‍යපතා සීල් ගන්නවා. නිත්‍ය නිත්‍ය පංච සීල් රැකලා පොය අට සීල් රකින ඒ වගේ අබ්බැහි තියෙනවා. මේ සෑම දෙයකින්ම එයාට භවයක් ඇති කරනවා. එයා සිල් ගන්න භවෙ ඉන්නේ. අර එයා දාන දෙන භවෙ ඉන්නේ. තව කෙනෙක් සුරා දූර්ත භවෙ. තව කෙනෙක් ඉන්නේ ස්ත්‍රී දූර්ත භවෙ. තව කෙනෙක් ඉන්නේ අක්ඛු දූර්ත භවෙ. තව කෙනෙක් ඉන්නේ මේ කුඩු වගේ මන්ත්‍රාභි වලට අහු වෙන භවෙ කියලා. ඒ ඒ අත්තන්ගේ ඒ දැඩිව අල්ලාගත්ත පෞෂක පෞෂත්ව ලක්ෂණ අනුව විවිධ භව තියෙනවා. ඉතින් මේ ධර්මදේශනාදී අපි මතු කරගෙන හදන මෙවුව එහෙම තිබුණට ඒවා වෙනස් කරන්න පුළුවන් බව ඒවා පුහුණුවකින් ඒ පුද්ගලයාගේ අවශ්‍යතාවයක් මතුවලා පුහුණුවකින් වෙනස් කරන්න පුළුවන් බව තේරුම් ගන්නවා නම් අපි මේ සීලයක් සමාදන් වෙන්නේ යම් කිසි මේ ජීවිතය ඇතුළත අපේ ඉදurangගේ බයලජ්ජා දෙකේ යම් හොඳ පැත්තකට හරව ගන්න. සීල සමාදන් වෙන්නේ ඒකටයි. සමාධියක් වඩන්නෙත් ඒකටයි ප්‍රඥාවක් වඩන්නෙත් ඒකයි කියලා ඒ අපි පටන් ගත්ත භවය වෙනස් කරන්න පුළුවන් කියන අදහසයි ඒ ධර්මදේශනාවේ මතු කරන්න හදාගන්න. ඉතින් මෙතෙන්දී මේ කාගේ උනන්දුව පිණිස එහෙම නැත්නම් දැනට ලෝකයේ මේ සම්බන්ධයෙන් තියෙන තොරතුරු අනුව බලනකොට බුද්ධ ආගමෙන් ඇරිච්චාම තියෙන මේ දේවවාදී ආගම් හැම වෙලාවෙදීම තමන්ට තමන්ගේ භාවයේ වෙනස් කරන්න බෑ කියන පදනම තමයි ਸਰබලධාරි දිවියන් වහන්සේ කෙනෙක් මාර්ගයෙන් පටවන්නේ. නැත්නම් කියන්නේ යම් කිසි කෙනෙක්ගේ දේව සාපේට අනුව හෝ නැත්නම් දෙවියන් වහන්සේගේ කැමැත්තට අනුව යම් ජීවන රටාවකට යොමු කරාන ඒ ජීවන රටාව යාර කඩන්න බෑ. උපමාවක් විදිහට කියනවනම් ඒ ඒ සත්‍යයේ ඒ ඒ සහජාසයට කොටු වෙලා තියෙන්නේ. ඒ කොටු වෙච්ච සතා ඒ කොච්චර මහන්සි වුණත් ඒ ජීවිතය ඇතුළත වෙනස් කරන්න බෑ. ඒක සියලු සත්ත්ව ප්‍රජාවන්ටම ඇත්තනමත් මිනිස්යන්ට ඒක නෑ. මිනිස්යන්ට ඒක වෙනස් කරන්න පුළුවන් කියන අදහසයි මේ අපි මතු කරගන්න හදන්නේ. අන්න ඒක සම්බන්ධයෙන් ඈතක දිවිච්ච එකක් තමයි මේ බටහිර ස්නායු විද්‍යාව අනුව ඇත්ත තේරුම් අරගෙන තිබුණා මේක කරපු පරිශන වලදී අවුරුදු 6ක් විතර යනකම් පොඩි දරුවෙක්ගේ මනස විවිධාකාර විදිහට වර්ධනය වෙලා ආයෙන් පස්සේ ඒ දරුවා තුල එයාගෙන් එන්න ඉන්න වැඩි මහල්ලගේ ලකුණු ඉස්තිරසාර වෙනවා ඊට පස්සේ ආය වෙනස් කරන්න බෑ. අවුරුදු 6ක් විතර යනකම් එයාට දෙමව්පියන්ගෙන් ලැබෙන ආభాෂ මානසික පීඩන ආතති නැති අවුරුදු 6 වුණාට පස්සේ සෞඛ්‍ය සම්පන්න මනසක් නම් සෞඛ්‍ය සම්පන්න මනසක් රෝගී මනසක් නම් රෝගී මනසක් පාටපත් වෙනවා ඊට පස්සේ ජීවිතයේ දිගටම මේ ලක්ෂණ පවතිනවා කියන පදනේ මේ තමයි බටේට මානසික විද්‍යාවත් ස්නායු විද්‍යාවත් තිබුණේ. නමුත් මේ භවය වෙනස් කරන්න පුළුවන් බව පෞෂ්ඨික පෞද්ගලික ලක්ෂණ වෙනස් කරන්න පුළුවන් බව දැන් ඔය නියුරෝප්ලාස්ටිසිටි කියලා වෙනමම විශාල උනන්දු විෂයක් ඇති වෙලා තියෙනවා. යතන තේරලා තියෙනවා මේ සීල ශික්ෂාව හරියි සමාධි ශික්ෂාව හරි ප්‍රඥා ශික්ෂාව හරි මොකක් හරි ශික්ෂණ ක්‍රමයක් බොහෝ කාලයක් ගෞරවයෙන් නිචිපතා කරනවා නම් පුද්ගලයාගේ පෞරුෂයලකට වෙනස් කරන්න පුළුවන්. කොයි අතරද දන්නේ? හොඳට දන්නේ නැහැ, නරකට දන්නේ නැහැ වෙනස් කරන්න පුළුවන් කියන එක. ඒක නිසා මනස පුහුණු කළොත් ස්නායු පවා වෙනස් වෙනවා. train your mind and change your brain. ඒකෙමත් පේන්න තියෙනවා ඒ දේවවාදී ආගම් වලින් පදනම් ලැබපු විද්‍යානුකූල සොයා ගැනීම පවා මේ වෙනස් කිරීම කරන්න පුළුවන් බව තීන්දුව කරපේ. අන්නේ ඒ මතය ගන්නවා නම් අපි මේ සීලය සඳහා කාලය යොදන එකේ ප්‍රයෝජනයක් තියෙනවා. අපි අපි ළඟ තියෙන නරක ගති අයින් කරලා අපිට ඕනේ හොඳ ගති, පව් ගති අයින් කරලා පින් ගති, අකුසල් ගති අයින් කරලා කුසල් ගති. ගැතුම් බහුල ගති වලින් මේ ගැටෙන්නේ නැති ගති දිනු කරන්න පුළුවන්. ඒ වගේම සමාධිය ප්‍රඥාවෙන් දියුණු කරන්න පුළුවන් කියන්නේ. ආන්නේ ඒක තියෙනවනම් ඒ කියන්නේ එවැනි සම්මිය දෘෂ්ටියක් යම් කිසි කෙනෙක් ආව තියෙනවනම් ඒ පුද්ගලයා ඒක අභියෝගයක් කරගන්න. සෙල්ලක්කාරකමක් කරගන්නවා. මාළඟ තියෙන මේ ගති අනිවාර්යම මම මේ ජීවිතේ පුරාම පැවැත්විය යුතු නැත. මට වෙනස් වෙන්න පුළුවන් කියලා. මේ වගේ අදහසක් ඇති කරගන්න පුළුවන් එකම ආගමික පසුබිමක් තියෙන බුද්ධ ආගමේ විතරයි. අනිකුත් සෑම ආගම්වලම ඒක අපිට නොපෙනෙන ਸਰව බලධාරී සදා හැමතැනම පවතින හැම දෙයකම වගේ කියන මහාත්මයකට පරමාත්මයකට බාධා කරලා කියන්නේ. මේ Hindu ආගමේ විතරක් වෙනසක් තියෙනවා. Hindu ආගමේ කර්මයේ සහ කර්මඵලයක් පිළිගන්න. බ්‍රහ්මවාදයක් පිළිගන්න. අනික සෑම ආගම්ම එකම දේ ඒ බ්‍රහ්ම හෝ නෞකාර දෙවියන් වහන්සේ අදහණක විතරයි කරන්නේ. බුද්ධ ආගමේ විතරක් මෙන්න මේ වගේ බාහිර බලවේගයකින් අපි ස්ථිරසාර වෙලා නැතය වෙනස් කරන්න පුළුවන් කියන එක මේ භවය භවපත්‍ය ಜಾති කියන එක විස්තර කරනවා. අපේ භවය ඊගාව ಜಾතිය වෙනකොට පොඩි වෙනස් කිරීම වෙන්න පුළුවන්. අපි මේ මතු කරගන්න හදන්නේ මේක එක ආත්මිකුත් පුළුවන් කියන එකයි. අන්න ඒකටයි මම මේ මේ තර්කයේ සකස් කරගෙන ඉන්නේ. මෙන්න මේක සම්බන්ධව සරුවචන් වහන්සේගේ මතය විස්තර වෙන හොඳ <clears throat> මේකටම විස්තර වෙච්ච කන්නේ නමුත් සාතක සූත්‍රයක් වශයෙන් ගන්න පුළුවන්. ඔය මධ්‍යම නිකායේ මධ්‍යම පඤ්ණාසිකේ සඳහන් වෙන චංකි සූත්‍රය කියලා එකක්. ඒ චංකි සූත්‍රය හරි ලස්සනට මේ වැඩ පිළිවෙල විශේෂයෙන් මේ භවය අනුව જાතිය අපේ පටන් ගන්න හැටි වෙනස් කරන්න පුළුවන්. ඒ අනුව අපේ උපාදාන නැත්නම් අපි මෙතෙක් ගినాපු අපේ රුචි අරුචිකම් වෙනස් කරන්න කැමති නම් අපිට තියෙනවා නම් එච්චර පෞරුෂත්වයක්. වෙනස් වෙන සාධක මතයි කියන අපි වෙනස් කරමු වෙනස් කරුවට පස්සේ අපිට මේ ජීවිතයේ තුළම මේ පෘථග්ජන භවයේ ඉඳලා ආර්ය භවයට යන්න කාම භවයේ ඉඳලා රූප භවයට යන්න පුළුවන්. අරූප භවයට යන්න පුළුවන් කියන බලාපොරොත්තු ඇති කරගන්න. අන්න ඒක සඳහා ඒ සූත්‍රයේ එක විදිහකට තොරතුරු රාශියක් එකතු වෙනවා. මෙච්චර මේ බරපතල පටිච්චසමුප්පාද ගැටේ තුනී කරලා විසුතුරු කරලා විස්තර කරනවා. ඒක ඉතින් සඳහන් වෙන්නේ සර්වඥාන්සේ ඕපසාත කියන ගමට නැගිනේර දිශාවෙන් කියන වනසණ්ඩේක කැලේක චාරිකාව යන ගමන් රාත්‍රී නතර. නතර වෙච්චාම මේ මිනිස්සු ඒක දැනගෙන විශාල වශයෙන් ගන්ධ මල් සුවඳ අරගෙන සර්වඥාන්සේ දකින්න යනකොට ඒ ගමේ ගම්දෙටුවා ඕපසාද ගමේ ඕපසාද නම් වූ බ්‍රාහ්මණයා එහට ඒක රජ්ජුරෝදී පුනින්ද ගම උඩුමහන් තලාවේ කැමෙන් පස්සේ විවේක ගන්න වෙලාවදී මිනිස්සු බැගිරික දිසාවට මල් පහක් අරගෙන රොතු රොතු යනවා දැක්කේ. එතනක වැඩ කරන දේවකයන් කතා කරලා අහනවා මේ සම්බන්ධ මේ මිනිස්සු මේ කොහෙද යන්නේ කියලා. එතකොට යා කියනවා මේ තමන්ගේ ගෙහිමියාට ස්වාමියාට ඔබතුමා දන්නේ නැද්ද දන්නේ මේ අරිහත් සම්මා සම්බුද්ධ ආදී ගුණ නමයක් සහිත වූ ශාක්‍ය කුලයෙන් පැවිදි වෙච්චි ශ්‍රමණ බවත් ගෞතමයන් වහන්සේ ඕපසාද කමට නැගෙනහිරින් තියෙන වනසණ්ඩේ ඉන්නවා මිනිස්සු වන්දනා කරන්න යනවා කියලා ඒ බුදුහාමුදුරුවෝ පිළිබඳ චරිත සාහිත්‍යයක් දෙනවා එනකොට මේ බාහුණ දන්නවා එහෙම යම් කිසි කෙනෙකුට මේ ගුණ පිළිටන්න නම් එයාලගේ දෙතිස්මා පුරුෂ ලක්ෂණ පිළිටන්න ඕනේ එයා ළඟ සරුවඥ ගුණ තියෙන්න ඕනේ කියලා අදහසක් පහළ වෙනවා. එහෙම ගුණ සහිත ලකුණු සහිත කෙනෙක් ඉන්නවා මම යන්න ඕනේ කියලා. කීලවල ඒ දොරට පාලයට කියනවා එහෙනම් හවස මට ඒ ගමන සූදානම් කරන්නයි කියලා ඒ ඒ දවසේ ඒ ගමට ඇවිල්ලා ඉන්නවා විශාල සම්මන්ත්‍රණයක් සඳහා රටේ නවගිය බ්‍රාහ්මණය 500ක් විතර. ඒ ඔක්කොටම කියන්නේ කියනවා අද හවස මේ ගමේ ගම්දෙට ඕපසාධක නම් බ්‍රාහ්මණයා සර්වඥාන්සේ දකින්න යන්න කැමති කැමති කෙනෙක් එකතු වෙන්නේ කියලා. පණිවිඩේ කියපු ගමන් මාර 500ම කලබල වෙලා දූවගෙන එනවා ඒ ඕපසාද ප්‍රාඥයාගේ මේ සීතුමා මා බ්‍රාහ්මණ මාර්ගාවට. ඇවිල්ලා රැස්වීමක් ඉල්ලනවා. එතකොට ඒ බමුණා හිතා ගන්න මේ ගමනට යන්න වෙන්න ඇති කියලා රැස්වීම කතා කරලා කියනවා. ඒ කවදාකවත් මේ තාම කළු කෙස් තියෙන තරුණ වූ ශ්‍රමණ බවත් ගෞතමයන් වහන්සේ වෙත ඔබතුමා වගේ එක ඉගෙනකට පැහිච්ච බමුණු නායකයෙක් කෙනෙක් වටින්නේ. මේ ශ්‍රමණ බවත් ගෞතමයන් වහන්සේ ඔබතුමා ළඟට වටිනවා එනවනම් ඒකයි වටින්නේ. මොකද ඔබතුමා මේ බොහෝම පැරණි වේදය දන්න වැඩි පහල් බමුණෙක් කියලා. ඊට පස්සේ බමුණන්ගේ තියෙන මේ පවත්වාගෙන එන ආර්ය කුල પરම්පරාව බමුණන්ගේ තියෙන පෙනුම ඒ සීලය ත්‍රිවේද පාරගෝ ත්‍රිවේද හොඳට දන්න ගතිය මේ එතනින් යහම ප්‍රඥාව පිළිබඳ හොඳ වර්ණවත් විස්තර කරලා ඕපසාධනම් බවුණාට අනිත් බවුණ කියන ඔබතුමාලක මේ තේරම තියෙනවා ඒ නිසා ඔබතුමා කාගෙ පිටි බඳුම් පිටි ලැබිය යුත්තේ මිස තව කෙනෙකුට වන්දනා කරන්න යන්න එපා කියලා. එසින්දී ඕපසාධක බ්‍රාහ්මණයාට ඕටම කතා කරන්නේ දීලා පුදුමාකාර විදිහට සරුවචනන්ගේ ගුණ ගායනාවක් කරනවා. ඔබතුමාලා දැනගන්න ඕනේ නියත්තා අපි මේ යන්න හදන කෙනා ඉතිපිසෝ භගවා අරහං අරියත්තුනේ සම්මා සම්බුද්ධෝ විචාචන සම්පන්නෝ සුගතෝ ලෝකවිදෝ අනතරෝ පුරිස ධම්මසාරති සත්තා දේවමනුස්සානම් බුද්ධ භගව කියන ගුණ සේරම විස්තර කරලා කියනවා මෙන්න මේ ගුණ සහිතයි හොඳම සාක්ෂි කුලකින් පැවිදිලා තියෙන්නේ අන්තිම කුලවන්තයි හොඳම භද්‍ර යවන වයසේ ඉන්නේ ඥානය ගැන කතා කරන්න දෙයක් නැහැ කියලා අර මේ අනිකුත් බමුණන් දීපු සහතික ඉක්මවල යන විදිහට සරුවත් මොන ප්‍රකාශ කරලා කියනවා මාව නැත කරන්න බෑ. මේ වගේ දෙයක් අපිට ලැබිච්ච ජීවිතේ වටිනාම අවස්ථාවක් මම යන්නේ කියලා. ඊට පස්සේ අනික් අතට කියනවා එහෙනම් අපිත් එන්න. පස්සේ 500ක් එක්ක යනවා සරුවත් යනවාත් හම්බෙත් ගියාට පස්සේ සරුවත් නැති කොහොම සුවද බාර අරගෙන වැඩි මහල් ඉහෙනකට පැවිච්ච බමුණන් එක කතා කර කර ඉන්නකොට ඒ බමුණුකලේ 500ටම බාල කාපටික කියලා බ්‍රාහ්මණයෙක් ඉන්නවා හද හුඳ උගතා. එයා අර බමුණු වැඩිමහල් බමුණන් සර්වඥාසික කතා කරනකොට අතරමැදට පැනලා අතුරු කතාවක් දානවා. කල් ප්‍රශ්නයක් අහන. ඒ සර්වඥාසික කියනවා කාපරිකර කතා කරලා වැඩිමහල් නම් කතා කරන තැන අතුරු කතා දාන්න එපා. ඒකට තමයි වෙලා වෙනකන් ඉන්න. කියලා මේ ප්‍රතික්ෂේපයක් කරනවා. අපසාධනයක් කරනවා. එතකොට මේ උපසාධක බමුණාට ටිකක් හිතට හරි නැහැ කියලා කියනවා බහක් කවුරුන් නැන්වහන්සේ මේ කහපටික තරුණ වුණාට බොහෝමත්ම උගත. හරිම සිල්වත්යි. දෙඩ හැදිච්චි නව මේ අංකුරයක් හොඳ පමුණේ කියලා. ඒක සර්වඥාන්සේට කල්පනා වෙනවා මෙයා මේ 500 පමුණ එකතු වුණාට මේ 500 වැඩිම ගුණවතා මෙයා වෙන්න ඇති. ඒ නිසා එයාව අපසාධනය කරනකොට අද වැඩි මහලන්ට දෙදෙනවා. හොඳයි. එහෙමනම් මම මේ කතාව ඉවරනාට පස්සේ මම මෙයාට අවස්ථාවක් දෙන්න ඕනේ කියලා සර්වඥාන්සේ පරිවිතක්යක් පහළ ඒතරිය කාපටික කියන තරුණයාට කල්පනා වෙනවා හොඳයි සරුවච්චන් වහන්සේ ඔය කියන විදිහට යථාවාදී තථාකාරී ගුණේ තියෙනවා නම් යථාවාදී යථාකාරී ගුණේ තියෙනවා නම් මට වෙලාවක් දෙන්නේ නැහැ. thank you වෙලාවට ඉන්නේ කියලා මම එහෙනම් එතකන් ඉස්සද්ද වෙන්නවා. උන්වහන්සේ කොයි වෙලාවක හරි මගේ මුණ දිහා බැලුවොත් මට ආරාධනා කළොත් මම කතා කරනවා කියලා එයා විතර්කයක් පහල කරගෙන කතාව ඉවර වෙනවා. ඒ වුණාට පස්සේ සරුවච්චන් වහන්සේ අර පාපරික බමුණගේ මුණ දිහා බලනකොට ආදම් කරනවා මට දැනෙන වෙලාවක් කියලා. ඒ කාපටික් ප්‍රාඥය කියනවා සමන් බවත් ගෞතමයන් වහන්සේ අපි මේ ත්‍රිවේදය හඳුරන හඳුරගෙන හදාරනකොට උතුමාකාර ගෞරවයක් අපිට මේ ලැබිච්ච සුතමේ ඥාණයට අපි ඇති කරන්නේ. ඒක ඉස්තිල්ලක්වත් පාපිල්ලක්වත් වෙනස් කරන්නේ. අල්ප ප්‍රාණ මහ ප්‍රාණ කඩන්නේ නැහැ. හරියට මන්ත්‍ර ජප කරන්නේ ලයට. ආන්නේ වගේ තාම ගෞරවයෙන් අපි මේ ඇති කරගන්න මන්ත්‍ර සාත්‍ර නැත්නම් මන්ත්‍ර වේද භ්‍රම වේදය පිළිබඳව සරුවත් වූ ඔබ වහන්සේ දකින්නකෝ මේක සම්‍යක් දෘෂ්ටියක් මේක ඇත්තක් මේක පිළිබඳව පරිබාහිරමේ බ්‍රාහ්මණ දෘෂ්ටිය නැති ඔබ වහන්සේ දකින්නේ කොහොමද කියලා ඊට පස්සේ රබචනාන් කියනවා කාපටික මේ අනුස්සතිය කියලා මේකට කියන්නේ සුතමේ ඥානය මේ සුතමේ ඥානෙ වගේ දේවල් වල කොන් දෙකක් තියෙනවා. ditthේක ධම්මේ ද්විදා විපාක. මේ ජීවිතේදිම දැක ගන්න පුළුවන් කොන් දෙකක් තියෙනවා. මොකද සුතය වශයෙන් ගන්න මේ කොටස තුල සත්‍ය නොතිබෙන්න පුළුවන්. ඒකට අහු වෙන්නේ නැහැ කියලා ප්‍රතික්ෂේප කරනවා. Hindu ආගම ගැන කට්ටිය Hindu ආගමෙන් අනිත් දේවල් බොරු කියලා ප්‍රතික්ෂේප කරන දේවල් තුල සත්‍යය තියෙනවා. ඒක නිසා කොච්චර සද්ධාවෙන් නැත්නම් කොච්චර ගෞරවයෙන් අපව කැප වෙලා කරා ඔය තුල Tamange භාවය වෙනස් කරගන්න හම් වෙන්නේ නොවෙන්නේ ඉතින් මේකම අල්ලගෙන කරගෙන යයි ඕක රකි නමුත් ඕකෙන් Tamanට වෙනසක් වෙන්නේ නැහැ මොකද ඒ තුල සම්‍යක් දෘෂ්ටි නොතිබෙන්නේ ඉතින් සත්‍ය නොතිබෙන්නේ කියලා කියනවා ඒකවල කාබරික ප්‍රාර්ථනය සඳහන් කරනවා ස්වාමීන් වහන්සේ වගේ කිව්ව පළියටම අපිව කරනව නෙවෙයි අපි ඊටාම ශ්‍රද්ධාවකින් පෞ ජීවිත අතහැරලා ගීක ජීවිත අතහැරලා හොඳට ඉස්සෝදාන ආලා පිරිසිදු වෙලා මේ කටයුත්ත කරන්නේ ඒක නිසා අපි සුත්‍යයට කියන්නේ සුතමේ ඥානෙ දෙකක් නෙවෙයි ශ්‍රද්ධාවත් අපි මේක ලොකු ඇදහිල්ලකින් කරන්නේ. ඒකට කාපටික බ්‍රාහ්මණය සර්වඥයන් ගන්න හොඳ මේ ශ්‍රද්ධාවෙන් මේ Taman දැන් කරගෙන යනවා. Taman ඔය කියන මන්ත්‍ර සාත්‍ර වලින් කිසියම් ಗುಣ විශේෂයක් Tamanගේ චරිතය වෙනස් වීමක් අත්දකලා තියෙනවා. දෙකම තාම නැහැ. මම තාම ගෞරව මේවා කටපාඩම් කරන බවත් ඇත්ත. ඒකේ මයි ළඟ ලොකු සද්ධාහකුත් තියෙන බව ඇත්ත. මයි ළඟ නම් තාම ගුණයක් නැහැ. ඒකයි මම ඔබ හතෙන් අහන්නේ. අපි මේ දේ කරලා අපි සම්‍යක්ෂයට යයිද සත්‍යයට ළඟා වෙයිද? හොඳයි සර්වඥාන්ද කියන ඔබ දැන් මේ සද්ධාවෙන් කරනවා නම් ඒ සද්ධාව කරන්නේ මේ ගුරුතුමා මේක හොඳට හදාarලා සද්ධාව ඇති වෙන තාලෙට සත්‍යයක් ඇති කළා කියලා දුන්න නිසා ඒ ගුරුවරයාකෝ ආ මගේ ගුරුවරයා ආසවල්. එතුමා මේ වෙනකොට සත්‍ය අවබෝධ කරලා තියෙනවා. ඔය කියන පදාර්ථයට ලං වෙලා. නෑ. ඊට පස්සේ කියනවා එතුමාගේ ගුරුතුමා දෙවෙනි પરම්පරාව. නෑ. දැන් නෑ බැරිලා. එතුමා යන්නේ ඉස්සලා කිව්වද මම මේ සත්‍ය අවබෝධ කරයි කියලා නෑ. එයාගේ ගුරුවරයා කියලා ඒ ගුරු પરම්පරා හතක් පිටිපස්සට ආලා කියනවා එසකොට කාපටි කුරාඥය කියනවා මොකද ඒ ඇත්තන්ගේ ධර්මයේ තුල මේ ජීවිතය මේ භවය වෙනස් කරන්න බෑ කියලා ආත්ම දෘෂ්ටිය තුලයි මේ ආගම පැතිරෙන්නේ. ඒ නිසා යා පිළිගන්න වෙනවා බුදුහාමුදුරුවෝ දන්නවා ඒ ආගමේ කවදාකවත් මේ ජීවිතය තුළ වෙනසක් බලාපොරොත්තු වෙන්නේ නැහැ. මේ ගත්ත ක්‍රමේ අල්ලගත් එක දැඩිව ගන්නවා මිසක් අතාරින්නේ නැහැ. ඒ නිසා වෙනසක් වෙන්නේ නැහැ. ඊට පස්සේ සර්වඥාන්සි කියනවා උඹලා දැන් උඹ ඉස්සල්ලා ඥානය සුතමේ ඥාන ගැන කතා කරා. ඊගාට දැන් ඔබ කතා කරනවා සද්ධාව ගැන. මේ සේරම දිහා බලනකොට මට කියන්න තියෙන අන්ධ પરම්පරාවක් කියලා. මුල්ම පුත්කලයටත් ඇස් පේන්නේ නැහැ. එයාගේ කන වැල අල්ලගෙන පිටිපස්සෙන් අනේක ඇස් පේන්නේ නැහැ. කොහොමම හත්පුතු પરම්පරාවක් කියලා දෙන ඒ නිසා මේක අන්ධයි. ඔබට දැනගැනීම සඳහා මම කියන්නම් මේ ජීවිතේ මෙන්න වගේ දැඩි ග්‍රහණයට, උපාදානයට හේතු වෙන ධර්මතා පහක් තියෙනවා. ඒක තමයි ඉස්ලාම ඔබතුමා කිසිම කියන ලද මේ සුතමේ ඥානය. ඒකෙත් තියෙනවා සුතමේ ඥානය තුල තමයි මේ ඇත්තයි කියලා බාරගත්ත කොටහ තුල සත්‍ය නොති වෙන්නේ තියෙන්නේ. වැරදි කියලා ප්‍රතික්ෂේප දෙකල තුල සත්‍ය තියෙනවා. ඊගාවට ඔබතුමා මතක කරගන්න. අද්ධාව ගැන සත්‍තාවෙන් බාරගත්ත කොටස තුල සත්‍ය නොති වෙන්නේ. සම්‍යක් දෘෂ්ටිය නොති වෙන්නේ. සත්‍තාව බාරගත්තේ නැති ප්‍රතික්ෂේප කරපු දේ තුල සත්‍ය තියෙනවා. ඔය වගේම තව කාරණා තුනක් තියෙනවා. එක දෙක තමයි ශ්‍රද්ධා, ඒක ශ්‍රද්ධා, දෙක රුචිය. රුචිය කියන්නේ තමන්ගේ අභිමතය. රුචිය ඊගාවට අනුස්සව කියලා කියන සුතමේ ඥානේ ඊගාට ආකාර පරිවිතක්ක දිට්ඨි නිජහනක් අන්ති. ශ්‍රද්ධාව කියලා කියන්නේ ඇදහිල්ලකින් අපි යමක් මේ තුල මට සත්‍ය ලැබෙයි, ප්‍රගතිය ලැබෙයි, ලාභ ලැබෙයි, සත්කාර ලැබෙයි කියලා අපි තාම සද්ධාවෙන් ටිකක් කරගෙන යනවා. නමුත් ඒ තුල සත්‍ය නොතිබෙන්න පුළුවන්, ඇත්ත නොතිබෙන්න පුළුවන්. ඒ තුල මේ පරිබාහිර වෙච්ච සත්‍ය. ඒගාට රුචිය. අපිට තියෙන යම් යම් රුචිකා සමහර කෙනා මට දොස්තර කෙනෙක් වෙන්න ඕන. තව කෙනෙක් වෙනවා ඉංජිනේරු කෙනෙක් වෙන්න ඕන. ආදි වශයෙන් අපි රුචියට අනුව තමයි අපේ ශක්තිය යොමවන්නේ. නමුත් ඒ රුචිය තුල ඒක ජයග්‍රහණය කළත් ළඟා වුණත් සත්‍ය නොති දෙයක් තියෙනවා. ඒ රුචි නැහැ කියලා ප්‍රතික්ෂේප දේ තුළ සත්‍ය තියෙනවා. අනුස්සවේ තමයි අහන දේවල් සුතමේ ඥානේ අපිට සුතමේ ඥානේ ඔක්කොම ඉගෙන ගන්න බෑනේ ලෝකේ. බොහොම සුළු කොටසයි අපි සුතමේ වශයෙන් ගන්න. ඒ තුළ සත්‍ය නොති දෙන්නේ තියෙනවා. සුතමේ ඥානේ නැති කොටහ තුළ සත්‍ය තියෙනවා. ඊගා තමයි ආකාර පරිවිතක්. ආකාර පරිවිතක් කියන්නේ තර්ක. අපි තර්ක කළේ යමක් දිනුවට ඒ දිනලා ගත්ත දේ තුළ සත්‍යම පිළිඳි කිව්වා. තර්කයෙන් පරිදිච්ච පැත්තේ සත්‍ය තියෙන්නේ කියලා. ඒ වගේම තමයි ditthi nijjhanakkanti මේකනම් සත්‍යමයි කියලා. අපි බාරගත්ත දෘෂ්ටියෙන් බැසගත්ත දේ තුළ අපි අත්මුතු પરම්පරාව මෙහෙමයි කියලා කියලා දෘෂ්ටියෙන් බාරගත්තා. ගත්ත දෘෂ්ටිය තුළ සත්‍ය නොතිබෙන්නේ කියනවා. සත්‍ය දෘෂ්ටියට විරුද්ධයි කියලා අතාරපු දේ තුළ සත්‍ය තියෙනවා. පුදුමාකාර විදිහට මෙතන සම්පූර්ණ ලෝකේ යමක් හැබ්බැහියකට හේතු වෙන මූල කාරණා පහම ਸਰවචන්නාංශගේ ਸਰවිදතා ඥානෙ උන්වහන්සේ කෙනාට පාන. ඊනාර පැයට පස්සේ කාපටික බ්‍රාහ්මණය කිසියම් ප්‍රශ්නකින් තොරව ඒ ਸਰවචන්නාංශගේ විග්‍රහය බාර ගන්න. විග්‍රහය බාර අරගෙන මේතය බාර ගන්නකොට ਸਰවචන්නාංශේ මේ කාපටික බ්‍රාහ්මණය ඇතුලේ 500ගේ ආත්මය එහෙම නැත්නම් එයාත්තන්ගේ නම්බුව නැත්නම් එයාත්තන්ගේ තියෙන මේ සත්භාවය ආරක්ෂා කිරීම සඳහා කියනවා. නමුත් කාපටික මේ ශද්ධාව හෝ රුචිය හෝ අනුස්සවය හෝ ආකාර පරිවිතක්කේ හෝ දිඨිනී ජහනක්කන්ති කියන මේ පහේම සීලයක් කෙරේ. මොකද්ද සීවේ? තමන් කරා පැමිණිච්ච දේ ඒ ආකාරයෙන්ම ආරස්සා වීමක් සිදු තමන් කරා සම්ප්‍රදාය රැකීමක් සිදු වෙනවා. හැබැයි සම්ප්‍රදායේ කියන සත්‍ය අවබෝධයකට ඉඩක් වෙන්නේ නැහැ. ඒක කියනවනම් හරියට කුලියට හරක් බලන මිනිහෙක් වගේ. ඒ මනසට හරක් ටික බලන්න පුළුවන් උදේ ගාලට ලන්දර ගෙනියන්න පුළුවන් අවසර ගාලට ගේන්න පුළුවන්. ඒ සඳහා ඒ මනසට බත් බැලියකට වගේ කැම ටික ලැබෙනවා පඩියට. මේ පස්කෝ රසය ලැබෙන්නේ. කුලියට හරක් බලන මනුස්සයාට පස්කෝ රසය කියන කීරි වෙන්දරු ආදී ගුණ අර දෙනකින් ලැබෙන පස්කෝ රසේ නෑ කුලිය හම්බෙනවා. ඒ වගේ මේ සද්ධාහකට යට වෙච්චාම අහලා දැනගන්න සුඛියට යට වෙච්චාම තමන්ගේ රුචියට යට වෙච්චාම තර්කයට යට වෙච්චාම දෘෂ්ටියට යට වෙච්චාම මේ අල්ලාගත්ත දේ රැකගෙන ඉන්න පුළුවන්. නමුත් ඒ අල්ලාගත්ත දේ බුද්ධියක් නෑ. බුද්ධියක් වශයෙන් තමන්ට ඒ කියන්නේ අවබෝධයක් ලැබෙන්නේ නැහැ. එතකොට කාපටික බ්‍රාහ්මණය අහනවා හොඳයි ස්වාමීන් වහන්සේ මේ පහ මාර්ගෙන් සත්‍යානුරක්ෂණය Taman අරගෙන ආපු දේ රක්ෂණය සිදු වෙනවනම් ඔබ වහන්සේගේ සාසනය නැත්නම් මේ සරුවත්න සාසනය නෛර්යානික සීසත් ධර්ම ඔබ වහන්සේ කොහොමද මේ සත්‍ය අවබෝධය ඇතිවෙන්න මේන් පරිබාහිර මොන වගේ උපක්‍රමයකට යෝජනා කරන්නේ කියලා. එතකොට සරුවත්නද කියනවා මේ පහමයි මාත් පාවිච්චි කරන්නේ. දැන් සරුවත්නද ඉතින් ප්‍රතික්ෂේප කරපු පහම නැවත කියනවා මේ පහ විතරමයි තියෙන්නේ සත්‍ය අවබෝධය සඳහා. එතකොට මේ කාපරික බ්‍රාහ්මණයා ඇත්තටම අපි වෙනුවෙන් අහන ප්‍රශ්නය අනුකම්පා කරලා සමන බවක් ගෞතමයන් වහන්සේ අපට මේ සත්‍යානුබෝධය ඔබ වහන්සේගේ ඒ සර්වඥතා ඥානෙ විචාර කළ දෙන්නේ. අනේ එතනදී සර්වඥාන්සේ මේ සද්ධාව, රුචිය, අනුස්සවේ, ආකාර පරිවිතක්කේ දිට්ඨිනී ඥානකම් කියන පහ බුදුමාකාර ලස්සන මාලයකට පොතලා ඉදිරිපත් කරලා දෙනවා. ඒවා එකින් එකට එකින් එකට මාරු කිරීම තුළින් ඒ තුල තමන්ගේ සුද්ධියක් ඇති වෙන හැටි. භවය වෙනස් වෙන හැටි. ජාතිය වෙනස් කරන්න පුළුවන් හැටි. පෘථග්ජන භාවයේ ඉඳලා ආර්ය භාවයටපත් වෙන්න පුළුවන් හැටි. තමන් කැමැතිනම් කාමරෝ කාම ලෝකයෙන් ගොඩ වෙලා රූප ධානය අරූප ධානය ලබන්න පුළුවන් හැටි. ඒ චංකි සූත්‍රය තාම ලස්සනට සඳහන් කරනවා අර පහමයි කරකොල පෙන්නේ. ධම්මාකාරයකට ඇබ්බැහි සඳහා යොමු වෙන්න පුළුවන් මනුස්ස මනසට කැප මේ උපමාන පහම එක ප්‍රතිපදාවකට අනුව කටයුතු කිරීමේ ඒ තමන් හිතපු තැනේ තියෙන අඩුපාඩුව මිත්‍යා දෘෂ්ටිය සත්‍යයෙන් තොර බව සත්‍යයෙන් තොර විදිහටම පෙන්වනවා. පෙන්ලා දීලා සම්‍යක් දෘෂ්ටියටත් සත්‍යයටත් යථාර්ථයටත් යොමු කරනවා. ඒක සඳහන් කරන්නේ සාසනයේ සත්‍යානුබෝධය කියලා. කියන කාරණාව අවබෝධ කර දීමට. අන්න ඒ නිසා අපට සිද්ධ වෙනවා අපි දන්නවා නම් ඒ කාපටික බ්‍රාහ්මණයා වගේ අපිට සෑහෙන ශ්‍රද්ධාවක් තියෙන. අපි ළඟ තියෙන ශ්‍රද්ධාව අපි දන්න විදිහට මේ ත්‍රිවිධ රත්නය කෙරේ. කොහොමද දන්නේ මේක සත්‍යද කියලා? කවුද අපිට සාතික කරලා දෙන්නේ මේ ත්‍රිවිධ රත්නය ඒකාන්තයෙන් සත්‍යයක් කියලා? මොකද ශ්‍රද්ධාව කියලා කියන්නේ එහෙම නිෂ්ඨාවක් නෙවෙයි. ආරම්භයක් පමණයි. ඊට පස්සේ අපිට පුළුවන් කියන්නේ නෑ මම මේ කවුරු කිව්වත් නෙමෙයි අපේ අම්මලා තාත්තා බුද්ධඝම නෙමෙයි මම බුද්ධඝමට ඇවිල්ලා මම මේ කරන්නේ මම ලොකු සද්ධාවකින් කරන්නේ කියලා මේ රුචියකින් කරන්නේ කියලා අපිට කියන්නේ මම මේ අපකප්ප වෙලා කරන්නේ මම මේ කායි ජීවිත নিরপেক্ষව කරන්නේ මම ගිහි ජීවිතය අමතක කරලා පැවිදි වෙලා කරන්නේ කියවත් බුදුහාමුදුරුවෝ කියන ඔබේ රුචිය තිබුණට ඒක තුලම සත්‍ය තියෙනවා කියලා කොහොමද දන්නේ? ওই ප්‍රතික්ෂේප කරපු දේ තුල මේ සත්‍ය තියෙනවා කියලා කොහොමද දන්නේ? ඒකට අපි කියන්නේ නෑ මම ත්‍රිපිටකයම උගෙනගෙන. සම්පූර්ණ ත්‍රිපිටකය පිළිබඳ සුත්‍රමය ඥාන ඇති කරගෙනයි මම මේ භාවනා කරන්නේ. මම මේ දැනුම ගන්න. ඒක බුදුහාමුදුරන් කියනවා ත්‍රිපිටකය තුල සත්‍ය තියෙනවා කියලා කොහොමද? ඔය ඔය සුතිය තුල ඔය සුතමේ ඥානය තුල සත්‍ය නෑ ඒක නැති වෙන්න පුළුවන් කියලා මේ විකල්පයක් නෑ. ඒක නෑ සුමේ ත්‍රිපිටකයේ කියන බොහොම තාර්කිකයි. පටිච්චසමුප්පාදයට ගැලපෙන. එනතම් සමන බ්‍රාහ්මණයන් විසින් හොඳට වාද කරලා දිනපු දෙයක්. ඒ නිසා ත්‍රිපිටකයේ තර්කයට ගාවෙන්නේ නේද? නැත්නම් කියන සත්‍ය තර්කයේ දිනුව පැත්තම තිබෙන්නේ ඉතින්. සත්‍ය නැති තර තර්කෙන් පරිදිච්ච පැත්තේ සත්‍ය තියෙන්නේ ඉතින්. ඊට පස්සේ කියනවා නෑ නෑ මම මේක සම්‍යක් දෘෂ්ටි වශයෙන් බාර අරගෙන කරන්නේ. මම දන්නවා අනෙක් ආගම් මිත්‍යා දෘෂ්ටි කියලා. බුදුහාම කියනවා ඔබ සම්‍යක් දෘෂ්ටි කියලා ගත්තට ඕක තුල සත්‍ය තියෙන සම්‍යක් දෘෂ්ටි කියන්නේ කොහොමද? ওই පරිබාහිර සම්‍යක් දෘෂ්ටි මොකද කරන්නේ? පුදුමාකාර විදිහට කණ්ණාඩියක් ඉදිරියට තල්ලු කරලා තමන්ගේ ප්‍රතිබිම්බ ප්‍රතිරූපේ පෙන්වනා වගේ ඒ පහම ප්‍රතික්ෂේප කරපු බුදුහාමුදුරෝ දැන් කාපටික බ්‍රාහමණයගේ ප්‍රශ්නට පස්සේ මේ පහම පාවිච්චි කරලා අපි ඉන්නේ කොතනද අපිට දැන් සත්‍යය අඩු ගන්න අසත්‍යයේ ඉන්නනම් අසත්‍යයේ ඉන්න බව තේරෙනවද සත්‍යයේ ඉන්නනම් මේ සත්‍ය අවබෝධ කරගන්නේ කොහොමද සාක්ෂාත් කරගන්නේ කොහොමද කියන එකට දැන් අර සද්ධායෙන් පටන් අරගෙන ඊවර ගානකින් ඒ පුද්ගලිකේ භාවය වෙනස් කරන්න හැටි. භාවය රුචි අරුචිකම් පෞරුෂත්ව වෙනස් කරන්න හැටි. උන්වහන්සේ කියනවා සද්ධාව තමයි මුල් වෙන්නේ. සද්ධා ජාතෝ උපසංකපති. යම් කිසි කෙනෙකුට සද්ධාාවක් ඇති වුණොත් අපි එකකින් අදහස් කරන්නේ සංසාරේ බය දක්නා වූ සංසාරයෙන් ගැලවීමට කටයුතු කරන්නා වූ යම් සද්ධාාවක් ඇති නැහැ. ඇති වුණාට පස්සේ මේ මනුස්සයා වෙත එළඹීමක් කරනවා. කියන්නේ මයි ළඟ තියෙන සද්ධාව නිසා මේ මනුස්සයා සොයා යාමක් කරනවා. සද්ධා ජාතෝ උපසංකමති වෙත එළඹීමක් කරනවා. උපසංකමන්තෝ පෛරුපාසති. ඊට පස්සේ මේ පුද්ගලයාට විවිධ පුද්ගලයන්ගේ ඇසුර ලැබෙනවා. ඇසුර ලැබුණාට පස්සේ යම් කිසි කෙනෙක් කල්යාණ මිත්‍රයි කියලා හිතනවා නම් යම් කිසි කෙනෙක් කල්යාණ ධර්මයක් දේශනා කළා කියලා දන්නවනම් යම් කිසි කෙනෙක් දැනටමත් සත්‍යයට කිට්ටු කරලා හෝ සත්‍ය අවබෝධ කරලා කියලා දන්නවනම් ඒ පුද්ගලයාගේ පෛරුපාසනීය කිරීමට සමීප ආශ්‍රයයට ඉඩ ලැබෙනවා. සන්තාවේ යම්කිසි විවෘතකමක් ඇතිවෙනවා. තියෙන කන කොටු වෙන දෙන්නේ ඒ වෙත එළඹිලා ඒ පුද්ගලයා පෛරුපාසනෙට යන්න පටන්. පෛරුපාසනෙ කියලා කියන්නේ සමීප අසුරකට වැටෙනවා. පෛරුපාසන්තෝ සෝතං හෝදාති. අනේ මේ එක සැරයක් ගිකම්නේ තාම ධර්ම ලැබෙන්නේ අපිට. ඒ පුද්ගලයා අසුරු කරනකොට කරනකොට කරනකොට ඒ පුද්ගලයාට කන්න නතු කරන්න අවස්ථාව ලැබෙනවා පෛරුපාසනෙ කරන මේ මිනිස්යා මේ කතා කරන්නේ නිකම්ම දේශපාලනය විතරද? නැත්නම් සමාජ ධර්ම විතරද? නැත්නම් ආර්ථික විද්‍යාව විතරද? එහෙම නැත්නම් මෙයා ලෝක ආධ්‍යාත්මයක් තියෙනවද? කෙනෙක් යොමු කරන්න පුළුවන් ශක්තියක් තියෙනවද කියලා ඒ කණ යොමු කරගෙන ඉන්නකොට විශේෂයෙන්ම බුලත් අතක් දීලා අනේ මට බණ ටිකක් කියන එක නෙවෙයි. උපිරෙක් සාමාන්‍යයෙන් අසුර කරනකොට තේරෙනවා මේ මිනිස්සයා මේ මේ ජීවිතයේ මේ කාම භෝගයේ සඳහාම යෙදවිච්ච කතාවල් මත උදේඳලා හැන්දාවල් කරන්නේ නැත්තම් මෙයා ළඟ තියෙනවද අර පද්ධතිය? ජීවිත දර්ශනයක් තියෙනවද කියලා සෝතං මේ මේ කණ යොමු කරනවා. යොමු කරගෙන ඉන්නකොට තේරෙනවා මෙයා වරින් වර අර වගේ මේ පරියාය කතා කරාට හුඟක් වෙලාවට කතා කරන්නේ මේ ජීවිතයේ යථාර්ථය කොහොමද අපි මේ සීල සමාධි ප්‍රඥා පුරන්නේ කියලා දැන් ආධ්‍යාත්මයක් වඩන්නේ කොහොමද කියලා නැත්නම් යථාභූත ඥානය පහල කරගන්නේ කොහොමද කියලා යම් විදිහකට සාකච්ඡා කරනවනම් අර දෙත එළඹිලා ඇසුරු කරලා කණේ මොකට පුගෙනාට තේරෙන්න පටන් ගන්නවා මේ පුද්ගලයා තුළ හරපතියක් තියෙනවා. කොහිතසෝතෝ ධම්මං සුණාති. උන්ට ඇහෙන්න පටන් ගන්නවා යම් යම් ධර්ම. සුත්වා ධම්මං දහරේ. මේ පුද්ගලයා ඒක ඒ කණෙන් අහලා මේ කණෙන් පිට කරන්නේ නැහැ. මේ කියන දේ වෙන්න පුළුවන්ද? මේවා මේ ලෝකේ කරන්න පුළුවන් දේවල්ද? ඔය කියන විදිහට මිනිස්සුන්ට තමන්ගේ ගති ලකුණු වෙනස් කරන්න පුළුවන්ද කියලා හොඳට හිතේ ධාරණය කරගන්න. ධාතානං ධම්මානං අත්තං උපපරික්කති. අන්නේ විදිහ හිතේ දරාගත් එක තමන්ගේ දැනට තියෙන ලෞකික ඥානත් එක්ක සංසන්දනය කරනවා. මේ කියන දේවල් මෙලොව වශයෙන් සාක්ෂාත් කරන්න පුළුවන් දෙයක්. වෙන්න පුළුවන් දෙයක්ද කියලා ධාතානං ධම්මානං අත්තං උපපරික්කති. අර්ථ සාක්ෂාත් අර්ථ සංසන්දනය කිරීමක් කරනවා. අත්තං උපපරික්ඛන්තෝ ධම්ම නිජ්ජාන කම්ති. යනකොට එයාට තේරෙන්න පටන් ගන්නවා මම මෙතෙක් කල් හිතාපු නැති පාරක් මේ උත්තරේ. මේක අනික් ධර්ම වල විරුද්ධ ධර්මයක් නෙවෙයි. නමුත් මම කවදාකවත් හිතුව නැති පැත්තක්. අපි කියනවා ජීවිතයේ සාමාන්‍යයෙන් අන්ත දෙකක් තියෙනවා සැප හොයන ගතිය තියෙනවා. නමුත් දුක ලැබෙන ගතිය තියෙනවා. මේ දෙකනේ මනුස්ස ජීවිතය කියන්නේ. ඔන්න ඉතින් කවුරු හරි භාවනා කරන ගමන් කියනවා කියන්නේ සැපක් දුකක් නැති අදුක්කම සුඛ වේදනාව කියලා එකක් තියෙනවා. අන්න එතනයි සත්‍යය කියන එක කියලා කිව්වොත් ඒ මනසේ තමයි සැප දුක දෙක නම් මම දන්නවා. ඒක සැප කැමැති දුක අකමැති. නමුත් මට මෙතෙක් කල කවදාකවත් මේ අදුක්කම සුඛ වේදනා කියන එක කියලා දෙන මේක ටික හොයලා බැලුවට මේ කිසි වැදෙන එකක් නැහැ. අන්ත භාගයට යන එකක් නැහැ. මේක හොයන්න ඕනේ කියලා හිත හිතයන්. එහෙම නැත්නම් කියනවා අන්ත කාම සුඛල්ලිකාණ යෝගී කියලා එකක් තියෙනවා. තත්ත කාම ආසාව. අනිත් පැත්තෙන් අත්ති කිලමතාණ යෝගී කියලා එකක් තියෙනවා. කායක දුක් කියන මේ දෙක තමයි ලෝකේ තියෙන අන්තේ. නමුත් මධ්‍යම ප්‍රතිපදාවේ ප්‍රයෝජනේ සලකලා වැඩ කිරීමේ අර්ථය මේ කියලා කියලා දෙනවනේ. අර දෙක ගැන දන්නේ කනට අර මදමාවත උත්සාහ කරන්න හිතෙනවා. අන්න එතකොට තේරෙනවා මේ බුද්ධලයා කියන දේවල් මේ තියෙන එකක්වත් අවුල් කරන්නේ නැහැ. ඒ මැදින් වෙන නොදක්ක ගැඹුරක් දැක ගන්න පුළුවන් ශක්තියක් ඇති කළ දෙනවා. ඒ නිසා ධාතානන් ධම්මනං අත්තං උපරිගත් අත්තං උපරික්කන්තෝ ධම්ම නිජ්ජානක් කන්ති. හොඳ ඥාන ශක්තියක් ඇති කෙනෙක් නම් මෙයාට තේරෙන්න පටන් ගන්නවා මම මේක ගත කරපු ජීවිත මොකක්වත් වෙනස් කරන්න ඕනේ නැහැ. මේ අතර මැදම මේ අලුතෙන් එකතු කර එකතු කරගත්ත මේ ගුණය ජීවිතයට ලං කරගන්නකොට පරණ දේවල් වලට ආලෝකයක් වෙනවා. මෙන්න මේ විදිහට සැප දුක දෙක මැද තියෙන අදුක්කම සුඛ වේදනා කියලා මම දර්ශනයක් ඉදිරිපත් කළා. එගේම කාම සුඛල්ලි කාණ යෝගය, අත්තිකිලමතාන යෝගය කියන අන්ත දෙක මැද තියෙන මධ්‍යම ප්‍රතිපදා යෝජනාව ඉදිරිපත් කළා. ඒ වගේ තමයි යම්ම කිසි කෙනෙක් සාසනික වශයෙන් ඉදිරිපත් වෙච්ච කෙනෙක් සුමකට යොමු කරනවා නම් අනිවාර්යම කියායේදී කියාගිය යුතු ධර්මය තමයි අප්‍රමාද. අප්‍රමාදයේ තේරුම් ගත්ත කෙනා ඒ අප්‍රමාදයේ පුහුණු කරන කෙනෙක් ළඟට ගිය ආධුනිකයාට කියලා දෙනවා නම් අප්‍රමාදය කියන්නේ මේකයි කියලා. ඒ පුහුණු වෙන එක නම් දන්නවනම් එයාට තේරෙයි මේ අලුතින් ඉගෙන ගන්න අප්‍රමාද නිසා තමන්ගේ අධ්‍යාපනයට බාධාවක් වෙන්නේ අධ්‍යාපනයට දියුණුවක් ඇති තමන් කරන ව්‍යාපාරයට බාධාවක් නැහැ අප්‍රමාදස ව්‍යාපාරෙම දියුණු වෙනවා ඊතරසටේ වැඩ කරන ගෘහණයක් වුණත් අප්‍රමාදයේ දියුණුවක් දියුණු වෙනවා එතකොට ආධ්‍යාත්ම වැඩෙනවා අලුතෙන් එකතු කරගත්ත මේ දේ නිසා පහසුවක් ඇති වෙනවා කියලා ඒක නිධානක් හැමති කියලා කියන්නේ ඒක අස්තනා අපිට දැක ගන්න පුළුවන් ශක්තියක් හම්බ වෙනවා. ධම්ම නිජ්ජානක්ඛන්තිය සති ඡන්தோ ජායති. එතකොට තමයි මේ පුද්ගලයා කියන්නේ මේක එහෙමනම් කරබලියක්. මේක මේ গুপ্ত දෙයක්වත්. මේක මේ නැති බැරි දෙයක්වත් නැත් දඬ සුදුසුකම් නැති දෙයක්වත් නෙවෙයි කියලා අර ළඟට යනවා ඇසුරු කරනවා වරින් වර කණ යොමු කරනකොට ඒ මනුස්සයාගේ බණක් ඇහෙනවා ඒ ඇහෙන දේ හිතේ තියාන හොඳට කලපලා බලනවා බලනකොට එහි යම් ආකාරයක රසයක් එහෙම නැත්නම් එහි ප්‍රයෝජනයක් වැටහුනොත් පමණක් ශ්‍රද්ධාව කුසල ඡන්දයක් බවට ශ්‍රද්ධාව කියලා කියන්නේ අපි සජීවී දෙයක් නෙවෙයි ශ්‍රද්ධාව තියෙන දේ හේමම අරගෙන යන එක විතරයි ශ්‍රද්ධාව. කුසල ඡන්දය කියන්නේ ඊට වඩා උඟාවක් සජීවී දෙයක්. ඒ කරන දේ කර බැලීමේ ආසාව, පරිශන කර බැලීමේ ආසාවක් ඇති වෙනවා. ඔන්න ඔය වෙනස ඉතාමත්ම හැබෑ වෙනසක් ඇති කරනවා භවයට ජීවිතයට. ඒක නිසා අපි ගොඩාක් දේවල් අදහගෙන හිටියට කරබැලීමේ ශක්තිය අපේ හැමදේම නැහැ. සුළු කොටසකට තියෙනවා. ඒ වගේම තමයි ධාගමෙන් පිටත් වෙච්ච සියලුම ආගම් වල සද්ධා තියෙනවා. ඒ කිසිම ධර්මතාවයක් මෙල වශයෙන් පරීක්ෂා කරන්නයි කියලා ඒ ආගම් වල කියන්නේ සද්ධාවෙන් අදහන්න කියලා කියන්නේ. පරීක්ෂා කිරීම ඒ ආගම් වලට විරුද්ධයි. මොකද්ද මේ කියලා ප්‍රශ්න කරන්නයි කියන්නේ. පරිේශන කරන්න එපයි කියලා කියනවා. අදහන්න කියලා. බුදුරජාණන් වහන්සේ මෙතනදි මතක් කරනවා අදහලා හරියන්නේ අදහලා මනුස්සයා ළඟට ගිහිල්ලා ටිකක් ඇසුරු කරලා කන යොමු කරලා අහලා හිතේ තියාගෙන ඒක ගැළපෙනවා නම් ඉතින්දි කුසල ඡන්දයක් පහළ වෙච්ච දවසේ තමයි මේ මනුස්සයාගේ මේ ජීවිතයක වෙනසක් භවයක වෙනසක් අලුත් භාවයකට යන්න මේ මනුස්සයා තුල යන්න ඇති කළ තියෙන්නේ. ඒකට තමයි බුදුහාමුදුර කියන්නේ රුචිය. මට රුචියක් පහළ වෙනවා. මේ උන්වහන්සලා කියන දේවල් පුළුවන් ද බැරිද කියලා බලන්න. එතකොට මේ ශ්‍රද්ධාවෙන් නතර කරන්නේ නැතුව ශ්‍රද්ධාව රුචියක් පාටපත් කරන්න. එතකොට ඡන්ද ජාතෝ උත්සාහ. ඊට පස්සේ මනුස්සයා හිතනවා මේ විදිහට පාඩ බෑ. දවසේ විනාඩි 5ක් 10ක්වත් මේක දාලා බලන්න. 20ක්වත් දාලා බලන්න ඕනේ කියලා අර කරගෙන යන වැඩ අතරෙම මේ අලුතෙන් පුරුදු වෙච්ච සතිය පිළිදෙන නැත්නම් අප්‍රමාදය නැත්නම් මධ්‍යම ප්‍රතිපදා එහෙම නැත්නම් අදුක්කම සුඛ වේදනා පිළිබඳව උත්සාහ කරලා බලන්න හිතෙනවා. උත්සාහ කරනකොට තමයි දැන් සංසාර කෙනාකු අත්දැකීම් තියෙනවා. මේ ජීවිතේ කෙනා අත්දැකීම් තියෙනවා. මේ අලුත් අප්‍රමාදයක තුනට පස්සේ. අලුත් සතිය ජීවිතයක තුනට පස්සේ. මධ්‍යම ප්‍රතිපදා සම්‍යක් දෘෂ්ටිය. ඉගෙන උනාට පස්සේ මොකක්ද මට ලැබිච්ච ලාභේ? බෞද්ධ ආගමික ධාර්මික කටයුත්තක් කරනවා කියන සතුට විතරද නැත්නම් මෙලෝ වශයෙන් ඒකේ ඒ ගුණයක් තියෙනවා. උත්සාහ කරොත් පමණක් බුදුහාම කියනවා තුලණය කර බැලීමේ ශක්තියක් හම්බෙනවා. කිරා බැලීමේ ශක්තියක් තියෙනවා ප්‍රතිඵල. ආශි ආනිසංස මේ තුලණය කිරීම හැබැයි ඒක අනිවාර්යයෙන්ම තමන්ගේ අලුත් මේ වැඩපිළිවෙල නිසා තමන් ලැබපු අත්දැකීමේ ආනිසංස මිස ගුරුවරයා කිව්වටක්ක බුදුහාමුදුර කිව්වටක්ක තේජබනකවත් තර්ක කරපිටක් නෙමෙයි. නිසා කුසල ඡන්දේ නිසා උත්සාහයක් කරලා යම්ම විදිහකට මේ සතිය පිහිටෙන්නේ සතිපට්ඨාන භාවනා කිරීම භාවනා කිරීම වගේ දෙයක් කෙරුවොත් ඒ පුද්ගලයාට Tamange මේ ආයෝජනය නිසා ලැබිච්ච අත්දැකීම් පුර පිළිබඳ තුලනයක් කරගන්න. අන්නේ තුලනේදී තමයි අර සද්ධාව පිහිටපු දේ හරිද කුසල ඡන්දය පිහිටවගත්ත දේ හරිද වැරදිද කියලා අන්‍යයන් මත හදාපවතින්න නැතුව Taman තුල ඇතුළතම දැනගන්න පුළුවන් ශක්තියක් තියෙනවා. ඉතින් මේක බුදුහාමුදුරෝ ධර්මයේ උගන්නේ ඒව බලව කියන ඒහිපස්සික ගුණේ. ඕනෙම කෙනෙක් මේ ਸਰවචනාංශයේ පෙන්වන මේ සතිය අප්‍රමාදී සතිපට්ඨානයේ පිළිහිටවුවොත් ඒක සුමානයක් එක දිගට කරොත්. ඇත්තටම සුමානයක් එක දිගට කරනවා කියන එක බරපතල අභියෝගයක් බව මම දන්නවා. මොකද එහෙම නැත්නම් අඩු ගානේ මාසයක් දෙකක් මේ බණ ඇහුවොත් එවැනි කෙනෙක් ඇසුරු කළොත් ටික ටික තමන්ගේ ජීවිතේ එකතු කෙරුවොත් මේ මාසෙ හොඳටම ඇති පරීක්ෂා කරලා බලන්න මේකෙන් මට වෙනසක් තියෙනවා. ඒ උත්සාහ කරොත් තුලනයක් එනවා. තුලීත්වා පදාති. යම් කිසි වෙලාවක යම් කිසි කෙනෙකුට තේරෙන්න පටන් අරගත්තොත් මෙහෙම දෙයක වෙනසක් වෙනවා කියලා ඒ පුදුලා අනිවාර්යයෙන්ම ප්‍රධාන වීර්යයකට එනතෙන් ඇතුලේ අදිෂ්ඨාන ශක්තිය සම්පත් සම්බන්ධ කරගෙන මේක දැඩි පරීක්ෂාවට ලක් කරනවා. අර කියන විදිහේ සද්ධා මට්ටමේ කවදාකවත් එහෙම ඇතුළට කිනා බහින ගතියක් නැහැ. රුචිය තිබුණ පරියට හරියන්නේ ඒක ක්‍රියාවත් කරලා බලනකොට Tamanට ලැබෙන ආස්වාද ආදීනව බලනකොට තමයි තුලනය කිරීමක් සහ ඒ තුලනය කිරීම තුලින් දැඩිව මේට වැඩිය හොඳ කාලය යොදලා මේට වැඩිය ජීවිතයේ වැඩි අවධානයක් යොමු කරන්න හිතෙන එක කියන්නේ හරියට ව්‍යාපාර කීපයක් කරපු කෙනෙක් අලුත් ව්‍යාපාර උපක්‍රමයක් හෝ අලුත් නිෂ්පාදනයක් එක වැඩි කරනකොට එතනින් වැඩි ලාභයක් හම් වෙනවනම් ඒ පුද්ගලයා අනිවාර්යයෙන් මේකේ වැඩි ආයෝජනයක් කරනවා. ඒ වගේම තමයි ඒ මුලින් මුලින් කරන උත්සාහයට වඩා මේ සතියේ ආනිසංශ ටික ටික ටික ටික වැඩෙනකොට ඒ පුද්ගලයා දැනගෙන හිටියත් නොදැන හිටියත් මේ වීරියේ වෙනකට වඩා යදොමක් එනවා. කාලයේ වෙනකට වඩා යදොමක් එනවා. ක්‍රමසහ විදිවල ටික ටික එන්න පටන් ගන්නවා. පහිතත්වෝ සමානෝ කායේන චේව පරම සත්‍යං සච්ච කරෝති. ආන්නේ විදිහට දැඩිව කටයුතු කරගෙන යනකොට පමණ ඒ පුද්ගලයාට ඒ පරම සත්‍යයට ටික ටික ටික ටික ලං වෙන්න පුළුවන් වෙනවා. අර ඉස්සර එවැනි දෙයක් ලං කරගන්න ඉස්සර බෑයි කියලා හිතපු මේ ජීවිතේ කරගන්න බෑයි කියපු දේවල් කවදාකවත් එකවර එන්නේ නැහැ. ටිකෙන් ටිකෙන් ටිකෙන් ටිකෙන් ඒව ලං වෙන්න පටන් ගන්නවා. ආන්නේ ඒක තමයි ඒ පහිතත්ව සමානෝ උත්සාහ කරලා බලනවා ධම්ම නිච්ඡානක්කන්ති නිච්ඡානක්කන්ති ආසති ඡන්தோ ජායති ඡන්ද ධාතු උත්සාහතු උත්සාහතෝ තුලේ තුලීතා පදයති රහිතත්වෝ සමානෝ කායේන චේව පරම සත්‍යං සච්චිකරොත් කියලා ඒ ලබාගත් ආ වූ මුලින් ඉදිරිපත් කරගත් ආ වූ යෝජනාව ස්ථිරසාර වෙන්න පටන් ගන්නවා. ආන්න ඒ විදිහට තමයි සර්වචන් වහන්සේ අර කාටද කාපටික බ්‍රාහ්මණයට මේ ශද්ධාව රුචිය ආකාර පරිවිතක්කේ අනුස්සතිය හිත නිධානක් හන්ති කියන දේවල් ටිකෙන් ටික ටිකෙන් ටික සම්බන්ධ කරමින් අපි ළඟ තියෙන ඒ ಗುಣධර්ම ටිකම පහ කරපාන කරපාන යනකොට ඉන්න ඉන්න තැන් වලින් ටික ටික ටික ටික ලුණු ගෙඩියක පොතු වරිනා වගේ ඝන බහල කොටස් අයින් වෙලා අයින් වෙලා හිමීට හිමීට හිමීට හිමීට සත්‍යයට එනකොට මුලින් මුලින් Taman යොදපු ඒ යෙදවිලි තමන්ට වාසි දාගද කියලා හිතෙන එක පමණමයි සත්‍ය අවබෝධ කිරීමේ ලකුණ. ඒ නිසා ඒ සත්‍යානුබෝධයට ඒ වෙනද ඇබ්බැහියකට වෙලා සත්‍යද නැද්ද කියන දෙකිඩියාවට යොමු කරන සද්ධාව දෙකිඩියාවට යොමු කරන රුචිය දෙකිඩියාවට යොමු කරන්න ඉඩ තියෙන සුතමේ ඥානෙ දෙකිඩියාවට යොමු කරන්න පුළුවන් තර්ක ඥානෙ දෙකිඩියාවට යොමු කරන්න පුළුවන් දැස ගැනීම නැවත නැවතත් එකින් එකට කරකැවීමෙන් පුදුමාකාර විදිහට එක එකක ගැටීමේ ඒ දෙකිටියා තත්වයෙන් මේ මොනවද කාංකා විතරම සැක නැති තැනට ගෙනියන්න පුළුවන් තත්වයක් කියලා. ඒක ආපු සර්වඥ කියන තාමත් සත්‍යානුබෝධය වුණාට සත්‍යානුපත්ති කියන සාක්ෂාත් වෙන තාම වෙලා. ඒ බුදුර තේරෙන පටන් ගන්නවා මේ ජීවිතය ඇතුළත මේ කරන සීල සමාධි ප්‍රත්‍යා වැඩ පිළිවෙල නිසා වෙනසක් ඇති කරන්න පුළුවන් කියන විශ්වාසය බුදුහාමුදුරන්ගෙන් හෝ ගුරුහාමුදුරන්ගෙන් හෝ වෙන්ව Taman තුළ කරපගෙන යන පටන් ගන්නවා. ඇත්තටම කියනවා නම් අර පළවෙනි මාර්ග ඥානයේදී තමයි ඒක හොඳට තහවුරු වෙන්නේ. එතනින් පස්සේ තමයි සරුවචන් වහන්සේ වෙන කෙනෙකුට සීක පුද්ගලෙක් නැත්නම් වැඩේට හදිහට බහැරක් පුද්ගලෙක් වාටපත් කරන්න අත්‍යච්ච බව සාතික කරන්නේ. ඊට පස්සේ ඒ පුද්ගලයාට ආය කවුරුවක්වත් පිටිපස්සෙන් ඉඳලා එලවන්න දෙයක් නැහැ. තේරෙන්න පටන් ගන්නවා ජීවිතේ කල යුත්තේ මේකයි කියලා සත්‍යානුපත්ති නැත්නම් ඒ සාක්ෂාත්කරණය සඳහා ඒ පුද්ගලයා පූර්ණ කාර්යම යෙදෙන්න පටන් ගන්නවා. ඒ ඊට පස්සේ කාපටික ප්‍රාර්ථනය අහනවා ස්වාමීන් වහන්සේ මේ සත්‍ය පිළිබඳව යම් ප්‍රමාණයක විශ්වාසයක් කියන්නේ විපස්සනාමය යම් යම් ඥාන ලැබුණා හෝ නැත්නම් ඒක පිළිබඳව ආපසු නොවන ආයන විදිහේ මාර්ග ඥානයකටපත් වෙච්ච එකනා ඒක සම්පූර්ණ සාක්ෂාත් කරගන්න සඳහා අපේ සම්මත වචනේ කියන රහත් වීම සඳහා මොකද්ද කළ යුතු කියලා සර්වතන් ගමනේ කරපේක්ම නැවත නැවත කරන්නේ. අලුතෙන් මොනම සමීකරණයක් අත්. අර පහම තමයි යොදාගන්නේ. ඒ නිසා සද්ධාව නිසා එළඹෙනවා උපසංකපන්තෝ පෛරුපාතේ එළඹීම නිසා පෛරුපාසනය කරනවා. පෛරුපාසන්තෝ සෝතං හෝදාහති පෛරුපාසනය කරනකොට ඉදීම ඒ පුද්ගලයා කියන දේවල් වලට කන යොමු වෙනවා සෝතං ඕදහන්තෝ ධම්මං සුනාත් එතකොට මේ අතට නැසූ જાති විදයක් අලුත් ටෙක්නික්ස් අලුත් උපක්‍රම අලුත් ක්‍රම සාහිත්‍ය පිළිබඳව ධර්මමය ඥානෙ ලැබෙනවා සුත්වා ධම්මං ධාරේ ඒකවරම ක්‍රියාවට යනවා මේක හිතේ තියාගෙන ඉන්නවා දානං ධම්මං අත්තම්පත් ඊට පස්සේ තමන් මෙතෙක් ලැබිච්ච සාර්ථක තත්ත්වයන් එක් මේ ඇලුත් ලැබිච්ච තත්ත්වය අර්ථ පරීක්ෂාවක් කරනවා ධම සුඛමේ මට්ටමේ, චින්තාමේ මට්ටමේ. එතකොට අත්තම් උපපරික්ඛන්තු ධම්මානි ඥානක්කම. මේකත් නම් කාලෙ දැම්මට වටිනවා. මොකද මේකේ සුඛමේ වශයෙන් චින්තාමේ වශයෙන් හොඳ හක්යක් හොඳ මේකේ මේ සෞඛ්‍ය සම්පන්න ගතියක් කියලා ඒ පුද්ගලයාට යම් ප්‍රමාණයක ඒක පිළිබඳව ඇතුලෙන් ගැඹුරෙන් තේරුණොත් විතරක් ඒ පුද්ගලයා ධම්ම ඥානකම් නිසා කුසල ඡන්දයක් වෙනවා විශේෂ පහළ. ධම්ම නිච්ඡානක්ඛන්තිය සති උත්සාහය. එතකොට තමයි මේ කුටිලා උත්සාහ කරන්නේ. නිසා මෙන්න මේ ධර්ම પરම්පරාව පහළ වෙච්ච නැති කෙනෙකුට මේ භාවනා උගන්වන්න ඕ, දෙලඹවන්න ඕ, යොමු කරවන්න ගියාට ඒක මේ කවදාකවත් හරියන්නේ නැහැ. නිසා යම් කිසි කෙනෙකුට උත්සාහයක් ඇති වුණා නම් මම මේක උත්සාහ කරන්න ඕන කියලා තමයි අහපු ධර්මයේ කියන්නේ විශාල පරිවර්තනයක් වෙනකොට ඒක පිළිගන්න ලැබෙනවා. මම භාවනා කරන්න ඕනේ මම සතිය පිහිටවන්න ඕනේ මම මාධ්‍ය ප්‍රතිපදාවට වැටෙන්න ඕනේ මම සම්‍යක්ෘතිය පිහිටවන්න ඕනේ කියලා යම් කිසි කෙනෙක් තුළ ඇතුළතින් පහළ වෙන උත්සාහය ආවන සර්වචනාසික පැත්තෙන් බලනකොට හැබෑ වෙනස වෙලා ඉවරයි. ඒ මොකද ඒ උත්සාහ කළොත් ඒක උදල Taman තුළ මේ ගලපා බලන්න යමක් තිබුණා. මේ යොදපු කාලේ ওই කවුරු මොන જાති කෙරුවක්වත් මට කියලා ලාභයක් සිද්ධ වුණාද කියලා තුලනය කරන්න. තුල ඉත්තා පදහක්. ආන්නේම තුලණය කෙරුවොත් තමයි මේ පුද්ගලයාට මේක ජීවිතේ පරදුවට තියාගන්න පූර්ණ කාලීනව දාලා හරි. එහෙම නැත්නම් අනිකුත් පැට මේකට ගැලපෙන විදියට හදාකර මේකට උත්සාහ කරන්න පුළුවන්. අන්නේ උත්සාහ කරන කෙනාට විතරයි කවදා හෝ මුළු කයෙම නැත්නම් එක චිත්තක්ෂණ 100ට 100ම සතිය පිහිටුවා. එහෙම නැත්නම් විනාඩි ගාණක් අඛණ්ඩ සතිය පැවැත්වීමේ මේ ධර්ම ස්වභාවය නිකන් ඇතුළට රිංගා ගත්තා වගේ කයේ සෑම සෛලයක් සෛලයක් පාසා. අර මේක විඳ ගන්න පුළුවන්. ආන්න එහෙම වුණොත් තමයි මේ පරිපත්තෝ සමානෝ කායේන දේව පරම සත්‍යං සච්ච කරෝති. එතකොට බුදුරජාණන් සඳහන් කරනවා කයනොත් මේ සත්‍ය සාක්ෂාත් කරගන්න සිද්ධ වෙනවා. ධර්මාවබෝධය සිද්ධ වෙනවා. ඇඟට තේරෙන තාට සිද්ධ වෙනවා. මෙන්න මේ ටික තමයි යෝග ජීවිතයේදී මේ අපි ගත කරන ජීවිතය. ඉතින් මේ සඳහා එකක්වත් අලුතෙන් මොකක්වත් හම්බෙලා නැහැ. අපි ළඟ කලින් තිබුණු සත්‍තාවමයි, අපි ළඟ තියෙන කලින් තිබුණු සුතමේ ඥාණයමයි, අපිට යමක් කිරීමට ඇති කැමැත්ත මේ දිහාට යොමු පමණයි වෙනස් වෙලා තියෙන්නේ. එතකොට තමයි අපිට මේක තර්කයට ගැලපෙන බවත්, දැස ගන්න පුළුවන් ධර්මයක් වාටපත් වෙන පුළුවන් බවත් තියෙන්නේ. නමුත් ඒක උනාට පස්සේ ඒකම දසදහස්වර නැවත නැවත කිරීමෙන් තමයි සත්‍යානුපatti නැත්නම් සත්‍යයට බැස ගැනීම. ඒ නිසා අපි තේරුම් අරගන්න ඕනේ මේ සද්ධාව දුක්ඛිය අනුස්සවය ආකාර පරිවිතක්ක දිත්තේ ඥානකන්ත කියන එක වැරදි අතට ගියා නම් අනිවාර්යයෙන්ම වැරදි අත්දැකීමකට අපි හිර වෙලා අපි මිත්‍යා දෘෂ්ටි වෙලා සරුවත්තන් වහන්සේ පහළ වුණත් අපි කොට ගන්න බැරි තත්ත්වයකටපත් මේ පහම එකලස් වෙච්ච දවසේ මේ පහම එකින් එකට එකින් එකට යාදෙන ධර්ම ලලක් බවට ප්‍රතිපදාවක් වඩපත් වෙච්ච දවසේ බොහෝම තුනීවට හරියට දැලි කීයක් ගලේ ගහනකොට ඒ ගාන ගාන එක සැරේකට කොච්චර ගෙවෙනවද කියලා හොයාගන්න බැරි වෙන විදිහට බොහෝ කල් ගෑමේ මුවාත සුද්ධ වෙන විදිහට මේ වැඩේ සිදුවේ. ඒ වැඩේ සිද්ධ වෙනකොට ඒක හරිනම් කරන කෙනාට තමයි ඉස්සල්ලාම වැටෙන්නේ මම මේ කරන එකෙන් විශාල ලොකු ප්‍රතිඵල නැති වුණාට යම් විදිහක මෙතුක්කල් අපේ සමාජෙ නොතිබිච්ච මෙතුක්කල් මගේ චිත්තසංතානෙ නොතිබිච්ච විදිහට කඳ දිගට ඉහළට පීනන කියන සප්පත්‍යයට බාධා නොකර නමුත් ඇතුළට මේ ඉන්න පුළුවන් ශක්තියක් ඇති වෙනවා කියලා අන්න ඒ ක්‍රමයට තමයි අපිට මේ අපි ළඟ තියෙන මේ ශක්තිය ඇතුළත හරවන ගතිය. මොකද මේ සාමාන්‍ය මේ කියන කරුණු පහම ඕනම වෙලාවක බාහිරයටයි යොමු කරවන්නේ මේ විපස්සනාවෙන්තර ඕනම ශිල්පක. හත්දහව එළියටයි යොමු රුචිය එළියටයි. සුතමේ ඥානය කියලා අනුන්ගේ කුණු කන්දල විකර ගන්න. තර්ක කරන්නේ බාහිර. ඒ වගේම බැසගන්නේ අපි සාක්ෂාත් කරපු ධර්මයක නෙමෙයි බාහිර දෙයක්. නමුත් මේ ධර්ම පෙළගස්සනවා දරුවචනන්දියම් ආකාරයකට ඔක්කොම අන්තරාවක් වෙනවා. ඇතුළට හැරෙන්න පටන් අරගත්තට පස්සේ බොහොම හිමින් තමයි කැපි කැපි කැපි යන්නේ. ඉතින් ඒකට විදර්ශනයක් වශයෙන් පෙන්නනවා මේ ලෝකෙන් පෘථිවියෙන් හන්දට යන්න පොකට් එකක් ගියාට පස්සේ ඉතාලම අමාරුම කොටස තමයි අපි ගන්න විදිහට මේ ගුරුත්වාකර්ෂණය මිදිලා ඒක ගුරුත්වාකර්ෂණයෙන් තොර වූ ප්‍රදේශයකට ගිහිල්ලා පස්සේ හඳේ තැන්පත් උනායි කියලා හිතමු. හඳට ගිහලා හඳේ ගන්න අරගෙන ආපහු එන වෙලාවේදී මේ රොකට් එක නැවත මේ පෘථුවියේ වාතකෝලයට ඇතුල් වෙන තමයි තාමත්ම භයංකර තැන කියන්නේ. යම් විදියකට ආපහු එන රොකට් එක පෘථිවි වාතලයට කෙලින්ම ඇවිල්ලා වැදුනොත් සම්පූර්ණ ගිනිගෙනීමක් සිදු වෙනවා. ආකර්ෂණය නැති තැනින් ආකර්ෂණය ඇති තැනට එනකොට මේ තියෙන ඝන වායු තත්ත්වයට එකවර වැදුනොත් සම්පූර්ණ ගිනිගන්නවා. යම් විදියකට සමාන්තරව වැදුනොත් ඒක ගෙම්බන් පනින්න වගේ පැන පැන පැනවන අභ්‍යවකාශයට යනවා මිසක කවදාකවත් වායු කුලයට ඇතුල් වෙන්න බැරි. ඒ නිසා විද්‍යාඥයෝ ගණන් කරලා කරලා කරලා අභ්‍යවකාශයේ යහනාවල ඒකවල දැනගෙන තියෙනවා හරියට අංශක 6ක කෝණයකින් ඇතුළු ඉනිය සමාන්තර වගේ තම ඩිංගක් ඇතුළට නැමිච්ච කෝණයකින් ඇතුළුනොත් කැරකිලා කැරකිලා කැරකිලා කැරකිලා ඒ පොළොවේ වායු ගෝලයට ඇතුළු වෙන ඉතාම සියුම්ම ඒ වුණත් ඒ රොකට් එකේ පිටතට්ටුව සම්පූර්ණයෙන් ගිනි අරගෙන හැලෙනවා කියන්නේ. නමුත් ඒකට වෙනම වෙනම ආවරණයක් අරගෙන යනවා. ඒ ආවරණය ඇතුළු වුණාට පස්සමයි ඒ අර ගත්ත ඇතුළට ගත්ත ගැම්ම එමීට එමීට කරකෝ කරකෝ ලක්ස්. බොහෝ වාර ගන්න කරකමින් තමයි මේක පොළොවට කිට්ටු කරන්නේ. එක සැරේ આવොත් එම ගිනි ගන්න. ඒ වගේ තමයි අපි සීලයක් අපේ ජීවිතයට ඇතුළු කරගත්තට පස්සේ ඒක gediya pitima දාගත්තොත් මේ දිනදා පරිසර ජීවිතත් එක්ක බරපතල ගැටුමකට ඇවිල්ලා ඉවරලා අපිට මේ සීලය තියා කරගෙන ගිය gedarator වැඩවත් කරගන්න. ඒක ඇතුල් කරන්න ඕනේ කරන්නේ ඉතාමත්ම ශිල්පීය ක්‍රමයට තමන්ට දරන්න පුළුවන් ප්‍රමාණය. මේක හරියම අමාරුයි තේරුම් ගන්න. ඒ මොකද මේකේ වටිනා දෙයක් නිසා හුඟ දෙනෙක් අර පුංචි දරුවන්ට හයි ප්‍රෝටීන් දුන්නා වගේ කාපු ගමන් බඩේ. ඒක ටික ටික දෙන්න ඕනේ. පොත් දරුවන්ට දෙන්න ඕනේ බාගට සම්මිච්ච දිරෝප ආහාර. ගියර ආහාර දීලා බාගට සම්පක ආහාර දීලා තමයි ටිකෙන් ටිකෙන් ටිකේ ඒ බඩවැල් සකස් කරගෙන තමයි හයි ප්‍රෝටීන් ගන්න පුළුවන්. ඒ වගේම සීල ශික්ෂාව දැම්මට පස්සේ ඒක තමයි වැටුණාට හොඳයි කියලා තේරුණාට සම්පූර්ණ එක සැරේ දැනෙනවා. ඒ ඇති වෙන වෙනස, භවයේ වෙනස දරා ගන්න බැහැ. අර මොකක්ද ඒ ගෙලින්ම ඇවිල්ලා පොළොවට වැටෙන්නේ. වායු ගෝලයට වැටෙනවා. මෙන්න මේ මේ මාත්‍රාව ඒක තමයි තමයි. ඊට පස්සේ සමාධියට යනකොට මේ සමාධිය කියන කොච්චර හොඳ දෙයක් වුණා. එක වැරම ගියොත් මානසික රෝගෙන්න පුළුවන් ඕනෙම තරම්. ඒ වගේම දරා ගන්න බැරි මේ මානසික තරංග නිකුත් වෙන්නේ. ඒසයි තාමත් ඇහිවිද අද හුස්ම එකක් දැක්කම බොහොම ඇති. බොහොම හොඳයි කියලා නැත වෙලා අනේ හෙට හුස්ම දෙකක් දකින්න හම්බ වෙනවා නේද? ඒක ලොකු දෙයක්. අනිත් දවසේ හුස්ම රැලි තුනක් හතරක්. අන්නේ විදිහට මේ පටන් ගන්නෙදී ඒ ගන්න ගැම්ම තාමත්ම එඟට නොදෙන සාධකම කරනවා. ඒ කියන්නේ අර ප්ලේන් එකක් එයාබෝන් කරනකොට ඒ තියෙන දැඩි එකලසාවක්. ඒ සමාජයට යනකොටත් අපිට ඕනකම තිබුණට ගොඩක් කාලා බෑ. යාවොත් වමාරන්න. ඒකොනින්ම යන. කටෙන් විතරක් නෙවෙයි. ඒ නිසා හොඳට පරිස්සම් කරගන්න ඕනේ ධාරණ ප්‍රමාණය. ඒ ධර්ම ප්‍රමාණය සඳහා අපි වරින් වර සීලානුගහිතය කරන්න ඕන. ඒ සීලේ ටිකක් තනවන්න දෙනවා. හැබැයි ඕනට වැඩි දේවල්. යට වෙන ප්‍රමාණය. කාර් එකක් දැක්කේ ගාලා උස්සනකොට ඉස්සිච්ච ප්‍රමාණයට අඩයක් තියාගන්න වගේ හරි ගන්නවා. ඒ වගේම සුතෙන් අනුග්‍රහ කරන්න ඕන. බුද්ධ ආදී උත්තරමන්සලා කොහොමද මේ වගේ ගැඹුරු ධර්මයක් මේ සම්පූර්ණ කාම ලෝකයේ ඉඳලා පුහුණු කරේ. රහතන් වහන්සේලා කොහොමද පුහුණු කළේ කියලා මේ සුතමේ ඥානෙත් ගන්න. ඒක සාකච්ඡා අනුග්‍රහිතේ කරන්නේ. සත්‍ය කරන්න ඕනේ මේ ගඟ දිග පහළට මෙච්චර සෙනඟ පීනන්දී අපි ගඟ දිග ඉහළට ගියේ නැතුනට කමන්නේ පහළට ගසා කරන හිත එක තැනකවත් අපි ගහගෙන ඉන්නේ කොහොමද උදේටම ගියට කමන්නේ ආන්නේ විදියට සාකච්ඡාවේදී හොඳට තේරුම් අරගන්න තමයි හැකියාවන් සහ නොහැකියාවන් ඒ වගේම සමතනුග්‍රහිතේදී හැමදාම මතක තියාගන්න ඕනේ ඊයේ ගියාට වැඩිය චිත්තක්ෂණයක් වියොත් කියලා. ඊට වැඩි ආනාපානය එකක් වැඩිපුර බැලුවොත් ඇති. ආන්නේ විදිහට පියල්ලෙන් පියල්ල එකතු කරගෙන ගියොත් කවදාකවත් ඒක ස්මෘතාවට යන්නේ නැහැ, කාලේනාස්තිමක් වෙන්නේ නැහැ. ඒ විපස්සනාට ගියාට පස්සේ විපස්සන අනුග්‍රහය. උතුමාකාර කැපිල්ලක් එන්න පටන් ගන්නවා. එපා වීම මේ සාමාන්‍ය ජීවිත අපි කරපු නෝදාංශ ඒ වගේම මේ කාලය මැරීම සඳහා කරපු දේවල් වල පුදුමාකාර නීරස ගතියක් ඒ වගේ තියෙන බොල් ගතිය තියෙනවා ඒ ආපු පළියට ඔක කපා හරින්න යන්න එපා. ඔය හැලෙනවා නම් හැලිච්චාවයි පුළුවන් තරම් ප්‍රවේශම කොනේ කටයුතු කරන්න. ඒ නිසා මේ සත්තා ජාතෝ උපසක්කමති ආදී පියවර 14කින් අර ඒතිනදා කරුණු පෙළගස්වනකොට ඒක නිකන් කරකවේ කරකවේ කරකවේ කරකවේ උඩට යන්නේ වංකගිරියක. කතාකත් එකවර කඩාවැදීමක් වෙන්නේ. මෙන්න මේක තමයි මේ කාපරික බ්‍රාහ්මණයාගේ ප්‍රශ්නේදී සර්වචනංශ මතක් කරලා තියෙන ඉස්සල්ලාම පළවෙනි රවුමේ යනකොට මේ සංසාර චක්‍රේ නම් සංසාර චක්‍රේම වැඩි කොහොඳයි මේ චිත්ත ධර්ම වල උතුම් යාම වල තියෙන හැටි ටිකක් තියෙනවා. ඒ මොකක්වත් වෙන්නේ නැහැ. අපිට තියෙනවා මෙහෙම දෙයක් තියෙනවා මට අත්දකින්න පුළුවන්. ඊට පස්සෙත් ඒකම කරනවා. ඊට පස්සෙත් ඒකම කරන ටික ටික ටික ටික තමන්ද මේක මට කළ හැක්කක් බව. එහෙම නැත්නම් මනුස්ස මනසට සෞඛ්‍ය සම්පන්න අභ්‍යාසයක් බව තේරෙනකොට තේරෙනකොට තමයි දවසක තමයි මේ න්‍යාය ධර්ම තේරෙන්නේ. එතකොට හිතෙන් පටන් අර ගන්නවා මේ තුආකල්ගේ ජීවිතවලදී මේකෙන් පුදුම විදිහට සත්‍ය රැකීම විතරක් නෙවෙයි සත්‍ය අවබෝධයක් ඒ தත්ත්වයට එන ටිකේදී පළවෙනි ටිකේ තමයි මේ යෝගාවචරයට උගාක්ම අමාරු අර සංසාරේ ගැල්ම නැත්තම් පාරට ගන්න ගැල්මේ උඩට පීරන්නේ. නමුත් මෙතන අර ජීවිතේ දැන් ජීවිතේ මනුස්ස මනසේ මනුස්ස පරිණාමයේ කවදාකවත් නැති විදිහට තමයි තේරෙන්න පටන් අර ගන්නවා උත්සාහයක් කළොත් ඒ උත්සාහයට සාපේක්ෂව තමන්ගේ පෞරුෂත්වයේ උචාචුකම් වල කල්පනා ශක්තිය වල වෙනසක් ඇති කරගන්නවා. ඒ වෙනස ඇති කරන්න පුළුවන් වෙන්නේ මේ පැවිද්දන්ට පමණය, ගිහියන්ට බැරිය, කාන්තාවන්ට පමණේ නැත්නම් පිරිමින්ට පමණේ, බාලයන්ට පමණේ කිසිම ඔය කියන මොනම බාධාවක් නැහැ. ඒ වගේම තමයි සර්වඥාන්තන කොච්චර ඒ ශක්තිය තිබුණත් තමන් උත්සාහ කරනකොට තමන් ආනේ වගේ ධර්ම තේරෙන පටන් අරගත්ත පස්සේ තමයි මේ ධර්මතාවයක තියෙන වටිනාකම අපිම කැප වෙලා කරන්න ඕනේ කියලා භවය පිළිබඳව අපි උපත්ති වශයෙන් මොනතරම් නීච තත්වයක හිටියත් ධර්ම પરම්පරාව පෙළ ගැසුනත් අපිට ඕන විදියක් කරගන්න. උපත්ති වශයෙන් කොච්චර අපි උසස් තත්වයක හිටියත් ධර්ම પરම්පරාව පෙළ ගැසුන නැත්නම් අපේ පිළිහිමක් වෙන කවදාකවත් අභිවෘද්ධියක් වෙන්නේ. ඒක නිසා මේ භවය උපාදාන මතය රඳාපවතිලා තියෙන්නේ අපි මේකේ කල්පදාගෙන ආපු අගයන් ආඩම්බර මතය. ඇබ්බැහි මතය. අපේ පුරුදු මතය. ආන්නේ පුරුදු ටික. ඒක තමයි සාමාන්‍යයෙන් ඔය මේ භාවතාව භාවිතාවේදී රුචි අරුචිකම් කියලා කියනවා. ආන්නේ ටික ටික ටික ටික ටික වෙනස් වෙන වෙනකොට තමයි අපේ භවයේ ඇතුළත මේ ස්වභාවය නැත්නම් අපේ සංකලනය වෙනස් වෙන්න පටන් ගන්නවා. ඒ සංකල්පේ වෙනස් වුණොත් අනිවාර්යයෙන්ම අපි උපදින උපදින චිත්තක්ෂණයක අලුත් වෙන චිත්තක්ෂණයක මොකද්ද පරිණාමයකට ලක් වෙනවා. සර්වඥාන්ච මේක මේ චංකි සූත්‍රයේ සඳහන් නොකලට මෙන්න මේ ධර්ම પરම්පරාව හරි හැටියට එල්ල කරගත්තා. අනිවාර්යයෙන් මේක විඳින්න පුළුවන් බව උන්වහන්සේ සත්‍යපට්ඨාන සූත්‍රයේ දේශනා කරන්නේ මම සාහිතික වෙනවා මේ කියන විදිහේ සම්‍යක් දෘෂ්ටියක් පහළ කරගත්තොත් අනිවාර්යයෙන්ම අවුරුදු 7ක පිරිසක් වෙනවා. ඊට පස්සේ තමයි අවුරුදු 6කමත් පුළුවන්, 5කමත් පුළුවන්, 4කමත් පුළුවන්, 3කිනුත් පුළුවන්, 2කිනුත් පුළුවන්, 1කිනුත් පුළුවන්, මාස 6කමත් පුළුවන්, මාස 5කමත් පුළුවන්, 4කින්, 3කින්, 2කින්, 1කින්, සති දෙකකින් සතියකින් කරන්නේ. මේ උපමාවක් වශයෙන් සර්වඥයන් සඳහන් කරනවා මේ නණ්ඩුව කියන වී කියන්නේ ගී ඇටේ විශේෂයෙන්ම මේ කිරිඟු ඇටේ අන්තිමට කියනවා නිකන් නිදිපත්තක් වගේ කූරක්. ඒකට කියනවා වී නණ්ඩුව කියලා. ඒක බොහොම කැටෙන සුළු දෙයක්. නමුත් වී නණ්ඩුව තියෙන වී අහුරක් කරන අතට අරගෙන මිරිකුව එක වී නණ්ඩුවක් දෙකක් හැම විදගෙන. මිරිකන්න මිරිකන්න ඒක සිවිය කාගෙන, මස් කාගෙන, ඇට කාගෙන, ඇට මිදුල දක්වාම යන්න පුළුවන්. මුගාත් නණ්ඩු කැඩෙනවා. නමුත් එල්ලෙට හිටපු නණ්ඩුව සිවිය විදගෙන, හැම විදගෙන, මස් විදගෙන, ඇට විදගෙන, ඇට මිදුල දක්වාම යනවා. ඒක තමයි මේ සතිය නూరుට ඇල්ලුවොත් වමතින් ඇල්ලුවොත් සුතුස් කාලකට ඇල්ලුවොත් එකලසුන ඒ විදිහට පුළුවන් ශක්තිය කියලා. ආන් ඒක තේරුම් අරගන්න නම් ලක්ෂ කෝටි වාරයක් කරනකොට එක දවසක එකලස වුණාට පස්සේ තේරෙනවා වීනන් දෝපච්චර දුර්වල දෙයක් වුණා. ඒක එකලස වුණා දවසේ අපි සංසාරේ අපි මේකෙක් කල් දින අපේ මෝහ පටල කෙලස් පටල සතියට සතුටත් එක චිත්තක්ෂණයක හරියට හොඳට කැපෙන කඩුවකින් කෙසෙල් ගහකට එක පාරම ගහපු ගමන් කෙසෙල් ගහේ අරටුවක් නැති බව තේරුම් ගන්න පුළුවන් වගේ කපක්. එහෙම නැත්නම් කියනවා ඒ නීලමහා යෝධයා රජපාරච්චිතුත් එක්ක ලංකාවෙන් ඉඳලා ඉන්දියාවට යනකොට චක්‍රායුධය අරගෙන ඇඟිල්ල වටේ කරකොල කරකොලක් හස්කවලා මහබෝධි මහමුදට ගහපුවාම මෝද දෙබෑ වෙලා පැත්තකට ගියාලු 20000ක් ලාංකික සෙබළු ඉන්දියාවට යනකම්ම මුහුද දෙපෑලා හිටියේ. අන්න ඒ වගේ මුහුද කියන්නේ එහෙම එක රටේ දෙපා වෙනාට වැඩි වෙලා හිටින එකක් නෙවෙයි වහාම එකතු වෙනවා කියන්නේ. නමුත් ඒ මෙතන තියෙන වීර වික්‍රම භාවය පෙන්වන්නේ අගේ චක්‍රායුධයේ දක්ෂකම අනුව තමල ගැහුවට පස්සේ මහා මොහොත 20000ක් සෙනග එකතු වෙනකන් එහාට යනකම් දෙපා වෙලා හිටියේ. අන්න ඒ වගේ තමයි යම්ම චිත්තක්ෂණයක මේ මේ භවයේ මේ දැන් මේ චිත්තක්ෂණේ මේ මාගේ ගති ලක්ෂණ වෙනස් කරන්න පුළුවන් කියන සම්‍යක් දෘෂ්ටිය ඇති. එනත් මේ භවයට හේතුව උපාදානයයි ඒ උපාදාන චිකිච්ඡාවයි මම සතිය පිළිතුමයි කියලා. එක හුස්ම රැල්ලක් ඇතුල් වෙනකොට ඇතුල් වෙනවයි කියලා මෙනෙහි කරන්න ඒ චිත්තක්ෂණේ මම දැන් මෙතන කියන එකලස ආවනම් ඒකෙන් අනිවාර්යයෙන්ම කියන්න පුළුවන් මේ චිත්තක්ෂණේ කිසිම හිතේ රෝගයක් නැහැ, ද්වේෂයක් නැහැ, මෝහයක් නැහැ, පිරිසිදු චිත්තක්ෂණ. සංසාරේ කොච්චර අපේ හිත කෙලෙසිලා තිබුණත් එක චිත්තක්ෂණයක සතිය පිහිටාන ඒ චිත්තක්ෂණය කෙලෙස. ඒක ඕනේ කෙනෙකුට ඔප්පු කරලා පෙන්වන්න පුළුවන්. හැබැයි ඒකට කම්මැලි දෘෂ්ටියක් ඕනේ, පරිශන කරන්න කැමැත්තක් ඕනේ, සෙල්ලක්කාරකමක් ඕනේ. රැඩිකල් වාදිකතියක්. අන්නේ චිත්තක්ෂණය ඊගාව චිත්තක්ෂණයට පැවැත්ම මොන්න තරම් අහඹුද කියලා කල්පනා කරා. මුළු භාවනාවම තියෙන්නේ මෙච්චරයි අන්නේ විදිහට ගත්ත චිත්තක්ෂණේ ඊගා චිත්තක්ෂණයට ගෙන යෑමේ සූරකමයි. ඉතින් ඒක චිත්තක්ෂණෙන් අනිත් චිත්තක්ෂණෙ ගෙන හැටි දැනගත්නම් 3 4 5 6 කියන කෙනා. පොඩි දරුවෙක් එක පයක් ඔසවලා තව පයක් තියාගන්න. පුරුදු වුණා නම් 7යි 7යි කියලා ඊට පස්සේ අම්මටත් ඒ දරුවටත් ඒක කවදා හරි සම්පූර්ණ කරනකම් දුෂ්කරයි. අනිත් වගේ තමයි එකම චිත්තක්ෂණයේ කොහොම අපි සතිය කියන එක පුරුදු කරගන්න දෙන්න පුළුවන් නම් නැත්නම් සාමාන්‍ය මහසී භාවනා කියන කියන්නේ මෙනෙහි කරන්න පුරුදු කරන්න. වම කියනකොට වම වශයෙන් මෙනෙහි කරලා වම අධ්‍යක් ගන්න පුළුවන් නම් ඒ අධ්‍යක්ෂින් තුළ කිසිම රාගයක් නැහැ. කිසිම ද්වේෂයක්, කිසිම මොහයක්. ඒකට ඒ චිත්තක්ෂණිය අපිට පෙන්ලා දෙන්න පුළුවන් කොච්චර පහුකාරයක් වුණත් අපි කොච්චර පින්කාරයක් වුණත් ඒ චිත්තක්ෂණය අපිට පුළුවන් වුණා නික්ලේශී මනසක් නැත්නම් තදංග වශයෙන් නිබ්බුතියක් ඇති කරගන්න. මේකම චිත්තක්ෂණ රාශියක් එකට පැවැත්වීමෙන් ඇති කරන ගැම්ම තමයි මේ සතිය කියලා කියන්නේ. නැත්නම් සතිය සතිපට්ඨානය කියලා කියන්නේ. ඒ තුලමයි සමාධිය ඉන්නේ. ඒ තමයි ප්‍රශ්නාර්ථය. ඉතින් මෙතන ඉන්න ඔක්කොගෙම නැත්නම් භාවනා කරලා පොරොතු ඔක්කොගෙම අදුකානි එක පරියන්කක්වත් හරියන්නේ නැහැ. එක මොහොත හරි අත්දකලා තියෙනවා. මේ වර්තමාන මොහොතේ පවත් ගන්න. ඒක හරියට දුවන අස්සෙක්කට කියලා දුවන අස්සෙක්කට අලු කෝල් ගිරියක් තැම්පත් කරනවා වගේ කියනවා. අස්සයාගේ පිටේ රාජලයක් ඉවුණත් නැතත් අලු කෝල් ගිරියක් කියන්නේ. දුවන අස්සෙකේ කොහොමඩක් අත්දැයි. අන්න ඒ වගේ තමයි මෙච්චර සංසාර කෙලෙසිච්ච හිත එක චිත්තක්ෂණයක් ඒ දඟලන නලියන කෙලෙස් බරිත හිතේ නික්ලේශී චිත්තක්ෂණයක් කොට ගන්න පුළුවන් කියන එක සාමාන්‍යයෙන් උත්සාහ කරන්න ඇති අදහන්න නැති කෙනාට විගා ගන්න අමාරුයි. භාවනා කරන එකට මේක අත්දැක ගන්න පුළුවන්. ඊට පස්සේ අපිට කරන්න තියෙන එක දිගින් දිගට දිගින් දිගට පවත්නවා නම් විශේෂයෙන්ම කියනවා මේ සති චිත්තක්ෂණය එක දිගට පවතිනකොට එන ගැම්ම දැකගත්තහන් දැනගත්තහන් ඒ කවදාකවත් මනුස්ස වැඩ පිළිවෙලක් නෙවෙයි ආශ්චර්යවත් වැඩ පිළිවෙලක්. ඒ කස කැවීම තුල දුක්ඛමාවකට කියනවා නම් අන්ධකාරයක් ගිනි පෙනෙල්ලක් වෙන්නකොහම අපිට වෙන්නේ ගිනි පෙනෙන්නේ ඉතිරව කියන. කො වේගෙන් කරකවනකොට රවුමක් පේනවා. ඒකට ගිනි පෙරෙල්ල කොතනද තියෙන්නේ සම්පූර්ණ වලයක් පේනවා. ඒ කරකවන වේගය නිසා. අන්න ඒ වගේ තමයි චිත්තක්ෂණයේ එක දිගට පවත් ගන්න පටන් ගත්තට පස්සේ ඊට වේගයක් එනවා, ගැම්මක් එනවා, ආසාවක් එනවා. මෙන්න මේක දිගට පවත් ගන්න පුළුවන් නම් අපි ළඟ තිබුණ ඕනේ ගතියක්, ඕනේ සීලයක්, සමාධියක්, ප්‍රඥාවක්, නරක ගතියක්, දුස්සීල ගතියක් ඕන දෙයක් වෙනස් කරන්න. අන්නේ විදිහට මේ භවය කියන එක භාව ලක්ෂණය, පෞෂ ලක්ෂණය ෘචර්චිකං වෙනස් කරන්න පුළුවන් කියන එකට විතරයි එක්කෝ ඊගාවාත්මය හෝ නැත්නම් මේ ආත්මේ જાතියේ යම් වෙනසක් ඇති කරන්න පුළුවන්. එතකොට අනිවාර්යම දෙයක් වෙනවා. මොකද්ද? අපේ තිබුණ ආසාවල් ටික. අපේ තිබුණ ඇබ්බැහි ටික, අපේ තිබුණ ගති ටික, අපේ තියෙන පෞෂත්ව ලක්ෂණ ආවදී ඒ කියන්නේ සක්කාය දිට්ඨියේ බාල වීමක් වෙනවා. සක්කාය දිට්ඨිය රඳවලා තියෙන්නම අපේ රුචි අරුචිකම්. අපේ අත්දැකීමට, අපේ පුරුතුමට. ආන්නේ ටික පාවා දෙන්න තියෙන බය තමයි අපිට මේ ගැම්ම ගන්න බැරි කමේ දෝෂය. මේක කැප කරන්න ලෑස්නම් දැන් මෙතන අරවචනාන්තයේ මේ සාරිපුත්‍ර සාහිත්‍ය මතක් කරන්නේ භවයට සමුදය හේතුව උපාදාන. උපාදාන කියන්නේ මොනවා හරි දැඩිව ගැටගෙන තියෙන. ඒකට උපමාවක් වශයෙන් කියනවා ගෝනුස් අදින සතාට පත්තු වෙන පාන්තිරයක් දුන්නොත් ඒකයි වැඩි කරලා පාන්තිරය අල්ලා ගන්නවලු අන්දෙන් පණචින සතෙක් දෙන්න මේ කිරිසිදි ගලපත් වෙනවනේ කොච්චර දැඩිව අල්ලා ගන්නවද කියනවනම් ඒ පාන්තිරේ දැල්ල දෙවිල පිච්චලා පිච්චලා පාන්තිරේ පිච්චලා අඬ පිච්චුණා අතාරින්න අන්නේ වගේ තමයි අපි මේ ගෙනාවු දෘෂ්ටි ටික අපි මේ ගෙනාවු මතිමතාන්තර ටික අපි මේ ගෙනාවු වංචනික ධර්ම ටික මොන්න තරම් බදාගෙන අපි ජීවත් වෙන්නේ. ඒ සියන තාකල් කොහොමද මේක වෙනස් කරන්නේ? අපි දැඩිව බදාගෙන ඉන්න තාකල් වෙනස් කරන්න බෑ. ඒ අනුව තමයි අපේ භවයේ ධාතිය තීන්දුවේ. මේ සරුවත්තරණක මතක් කරන ඔබ කොච්චර දැඩිව අල්ලගෙන බදාගෙන හිටියත් අනිත්‍ය දෙයක් බව පිළිගන්න. දුක්ඛායක දෙයක් බව පිළිගන්න. වුණුසගට පත් වෙන පහන් කළා තීරෙවල ඒක දැඩිව අත්ගත්ත නිසා අඬුව පිච්චිච්චාම දුකයි කියලා කියන දෙයක් නැහැ. ඒත් අතාරින්න. නිසා ආරේ ගුණ නෑරෙන ගතියක් තියෙනවනම් අපි එක්කන් දුප්පටි මිනිස්සක අදාන ගායිකේ. අපි හැම කෙනෙක් තුළම පෞරුෂත්වයේ රඳා පවතින්නේ අපේ තියෙන කුසලස්කම් ගොන්නක. මොක අතාරුවාට පස්සේ අපි ඔක්කොම සමානයි. ඔක්කොම මිනිස්සු. ඔක්කොම අඩුපාඩුකම් සහිතයි. නමුත් මේ දැඩි මතයේ තියෙන තාක්කල් අපි කවදාකවත් කැමති නෑ. තව කෙනෙකුට සමාන කළ කලකට අපිට තියෙන එක්ක යාමකට උසස් නැත්නම් පහක් කියලා මාන්නයක් එනවා. යම් වෙලාවක රහතන් වහන්සේ ලෝකේ පහළ වුණා. නැත්නම් භාවනා කළ කෙනෙක් රහත් වුණයි කියලා බුදුහාමුදුරන්ගේ වචනෙන් කියවෙනවා නැත්නම් ත්‍රිපිටකේ සඳහන් වෙන්නේ. එතුමා රහතන් වහන්සේලා අතර අන්‍යතරෙක් බවට පත්වන තවත් කෙනෙක් බවට පත්වන ඉච්චාරයි. කිසිසේත්ම මොන විදිහකට අඳුර ගන්න බැරි තත්ත්වයකට රහතන් වහන්සේලා අතර තව කෙනෙක් බවට පත්වන එක මිනිස්සෙක් වුණා. ඉතින් අපිට කරන්න තියෙන්නේ මේ භවය පිළිබඳව මේක අපි පටන් ගන්නකොට තිබුණ අපේ සහජ ගති, රුචි අරුචි කොහොමද අඳුනා ගන්නට. අඳුර ගන්න බැරි මේ වංචනික ධර්ම නිසා. අපි හිතන ඒකමයි සත්‍යය, ඒකමයි සද්ධාව, ඒකමයි රුචිය, ඒකමයි ධර්මය, ඒකමයි ගතගතිය යුත්තේ. එහෙම නැති බුදුහාමරණත් වෙනස් කරන්නේ. නමුත් අපි ඒක දන්නවනම් අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි කියලා සත්‍ය වගේ සම්පජන්‍ය වගේ දෙයක් දැම්මට පස්සේ අපිටම තේරෙන්න පටන් ගන්නවා. මේවා දැඩිව බදාගෙන ඉන්න තාක්කල් ඉවසයි. අපි බරයි. සදා හිතේ කියන ඔය එකින්වත් අපට කිසිම සාන්තියක් නෙමෙයි. මරණ මොහොතදී කිසිම පැකිලීමකින් තොරව අපි අත්හැරලා දානවා. ඒක නිසා ඔය ගණන්කාරකම් හරිය තියෙනවා. සම්බුකාරකම් සල්ලි තියෙනවා. මේ ඔක්කොමකම් මෙලොවෙන් යනවා. ඒ සේරම ඉවරයි හුස්ම පිටේ කියනකොට. ඉන්න කන්නම් විභූෂණ පාගන මම නම් මෙහෙමයි පුදුමාකාර අඳහැරයක් තියෙනවා. හුස්ම ටික ගිය දාන දෙනකොට මොනම කමක් කමක්වත් නැහැ. ඒ ඔක්කොම කම් එළඹින් යනකම් තමයි. ඉදාරෙන්නකොට පමයි. ඒ ටික පමයි. ඒකයි මේ කියන්නේ අප්‍රමාදී වෙන්න දැන් දැන් මේ සල්ලිකාරකම කියනකම් විතරයි නම්බුකාරකම තියෙන්නේ. ගණන්කාරකම තියෙන්නේ හයිය හති කියනකම් විතරයි. මේ එකක්වත් ඉතිරි. ඉතිර වුණාට මරණයේ එන ගැම්මට ඔය අල්ලන්න බෑ. ඒක වැඩයක් වෙන්නේ. අපි ඉස්කෝලේ අනතර හිටියාන්නේ. යොහතක් කියලා බොහොම සැර ගමත් එක තරහ වෙච්ච ප්‍රාණාචාර්යවරේ මම යනකොට අස්සේ හැම කමකම පිටිකම නම ගහලා දුන්නා ජොහතට බැලුවා. ඒකත් නම වෙන්නේ. ඒක හරීම ජනප්‍රිය නෙවෙයි අනිත් පැත්ත. ජන අප්‍රිය කෙනෙක්. ඒක කාර්යකේ ලියන්නේ අපි ඉස්කෝලේ තියෙන එන කන්දක් උඩ. ඉතින් දවසක් කාර් එක යනකොට බ්‍රේක් නැතුව කන්ද දිගේ පන්නමට එන්නවා. එතකොට ළමයෙකුට කිව්වලු මේ ළමයෝ ගලක් ගෙනත් තියාපන් කියලා. ඒ ළමයි සරත් පේන්න ගලක් ගෙනත් තිබ්බලු කාර් එක හැප්පුණේ නැතුළු යට කරගෙන ගියාලු පිටට. බලනකොට කියලා තියෙන්නේ තෙමිච්ච බනිස් කෙකේ. ඉතින් බනිස් කෙරිය හැප්පුණා කාර් එක හිටියේ නැහැ. අන්‍යව තමයි ගොඩාක් පිංකම් කරන මහා ලෝකෙට පේනවා ඔබ. උන් සංසාරේ වල මැරෙන්න කියලා හැප්පිලා බලන කාර් එක පස්සට යනකොට ඕක තිබ්බොත් අරේට. ඕක අපි උත්සාහ කරා. දෙමිච්ච පණි කියන පස්සේ යන කාර් ගන්න අපට කරත් බෑ. මොහොතේදී බරපතල කුසල් තියෙනවා අප්‍රමාණ වෙන කුසල්. ඒව කෙරුවත් නම් ආධුනිකදී පැහැදිලිවම ඒක අපිට මිත්‍රෙක් වගේ කල්යාණ මිත්‍රෙක් වශයෙන් ගන්න. සර්වඥාන්ත ඒකයි ධාරි මේ රාහුල කුංචි සාමණේර නමට කියන්නේ රාහුලය. ඔබ යම් වෙලාවක ආස්වාද ප්‍රසවාසයේ 11 ආකාරම දැකලා කියනවනම් අන්තිමට යන හුස්ම රැල්ලත් දැක දැක දැන දැන යනවා. චාදිමක පස්සාසති විචිතාව නිරුද්ධති කියලා. අන්තිමට යන ඡරිමක වූ ප්‍රසවාසය මම මේ මගේ යන්නේ අන්තිම උස්මයි කියලා දැන දැක යනකොට කතාකත් මරණ තත්ත්වයක් ගැස්මක් ගැස්මක් මොකක්වත් නැහැ සතුට මරණ සිද්ධිය. ඉතින් ඒක කවදාකවත් මරණ වෙලාවට උහුරු කරන්න බෑනේ. ලෙඩ වුණාට පස්සේ පුරුදු කරන්න. වයසට ගියාට පස්සේ පුරුදු කරන්න. ඒ නිසා මේ භාවනා කරනකොට මතක තියාගන්න ඕනේ. දුවල් දුවල් පිළිබඳ ප්‍රශ්න ගොඩාක් අපේ හිතේ. මේ ආර්ථිකය වැටිලා මහා ලොකු විශාල රටේ ප්‍රශ්න. ලංකාවේ සිවිල් යුද්ධ මහා විශාල ප්‍රශ්න. ඒවා සේරම තියෙද්දි අපිට මේ තුල රතිය වඩන්න පුළුවන්. ඒ තුල භාවය වෙනස් කරගන්න පුළුවන්. අපි ළඟ තියෙන ඒවා පිළිබඳව තියෙන දැඩි මත ඔද්දකට සාසනීය නාමේ සත්‍තාවේ නාමේ පොතකට පැත්තට තියෙනවා. ඒ කියන්නේ ඒක නැතුව ඉදහස් වෙන්නේ නෙවෙයි. ඒ චිත්ත කපන්න අප්‍රමාදී වෙලා සතිය වඩනවා නම් ටිකෙන් ටිකෙන් ටිකෙන් ටික ඒ අපේ රුචිය කිය අපේ මනාපය කිය අපේ අභිරුචිය කියන මේ කන්දලේ පැත්තට යන්න යන්න යන්න සත්‍ය වැඩිම හරීම ලේසියි. ඒ වගේ තියෙන වංශනික ධර්ම නැත්තම් මේව අපිට කවදාකවත් ඉච්ඡිතසාර උදව්වක් නොකරන බවත් සතිය එතනම කියලා දෙන අතර සතිය විසින් අනිවාර්යයෙන්ම ඉච්ඡිතසාර උදව්වක් කරනවා පැහැදිලි වෙන පටන් ගන්නවා. අන්නේ පුංචි ඩිංගිත්තර වීම තමයි මේ සංසාර ජීවිතේ වැදගත්ම පරිවර්තන. වැදගත් හැබෑම වෙනස ඒකයි. ඉතින් මට ලොකු විශ්වාසයක් තියෙනවා මෙතන ඉන්න ඔක්කොගේ මේ හැබෑ වෙනස වෙලා තියෙනවා. ඔක්කොම දන්නවා. මේ නොකර පරිකමට මේ ගෙවල් දොරවලට පවුල් ප්‍රශ්න විසඳුවාට කළ යුත්තනම් බුදුආන්තන අප්‍රමාදී වීමයි කියන්නේ. කවදා හෝ මේ සෑම කෙනෙක් මේ පවුල් ජීවිත ප්‍රශ්න තියෙද්දී සතිය වඩන්න පුළුවන් කියන කර්මයක් ගන්න විශ්වාසය දිනු කරගත් පස්සේ ඕගොල්ලෝ නිකන් tattoo ආපු සමනලේ වගේ ලස්සනට පෞල් ජීවිතේ කරා. දැන් මොකද්ද කොනහක් කියනවා මොකද්ද පැහිරි ගැටයක් කියනවා අයියෝ. විතර දෙයක් කරගන්න. මේ දුක්කට කරගන්න බැරි වෙයි කියලා තමා විහිං අර වැඩි වෙන එන සතිය අංකුරය පුංචි කරලා. අර තියෙන රුචි අරුචි කන්ටිය. අර හැබ්බැහිය. අර ගෙත ඒ ටික මහා ලොකු මෙලක් කරගන්න. සත්‍ය පුරුෂය. සර්වඥාන්සේ සඳහන් කරනවා. යම් කිසි කෙනෙක් අපි පැවිදි අවුරුදු වෙලා පැවිදි අවුරුදු වෙලා අන්තිමටම නැති වෙලා හැට පිළිලා හොට බිමයිලයි කියලා හිතන. අඹුසිගිත්ත හොඳතෝම දිරලා. ගේත් හොඳතෝම දිරලා. ඉන්න පොල්ලතු බැලේ මේ පැත්තෙන් ආප්පාකට එහා පැත්තේ යන්න පුළුවන් තරමට දිරලා. ලබු කට්ටක තියනවලු මුං ඇට පස්සක් විතර රැයට තම්බගෙන කන්න එච්චරලු තියෙන්නේ gedette. ඒ මනුස්සයාට මුල්ලක තියනලු රැයන දුරට ගෙවිච්ච දෑකත්තා. ඒක උදේ ආයෙ දෑකත් අරන් ගිහලා කාට හරි උදව්වක් කරලා එහෙට හම්බ කරගන්න ඕනේ. ඉතින් රැයට කන්න මුණක් ටිකක් තියනලු. එහෙම ගත කරන වයසක ජීවිතේ අද ගේ අතාරින්න බෑ කියලා කියනවා. අර අඹු අතාරින්න බෑ කියන්නේ. අර මුං ඇට ටික අතාරින්න බෑ. අර දිගච්ච දෑකත් අතාරින්න. ඒ තරම්ම මේ දේවල් වලට තියෙන බැඳීමේ මහා පුදුමාකාර කාලකන්ණි නාස්තික ගතියක් තියෙනවා. ඉතින් අපතෙන් සහන ඒ වෙනුවට බතර යවවන වයසේ ඉන්න සැප සම්පත් ඇති කෙනෙක් කෙසේනම් මේක පිළිබඳව විනාශ කරන්න පුළුවන් කියන හැඟීම. සම්‍යක් දෘෂ්ටියෙන් බලන්නේ. ඒ නිසා తాවකාලිකව හරි කමන්නට ටික වෙලාවක් වෙන්නේ ගියා නම් අපි හිතා ගන්න ඕනේ ඒක මහ විශාල දැක්කහනේ මේකේ තියෙන වස්තුව අපි බඳලා කිස් ගහකින්වත් බැඳිලා. තන්නේ කර මානසික බන්ධනයක්. ලායයිද මන් දන්නේ මට හිතෙනවා විදර්ශනයක් ගැන හරපාන්න. සර්වඥාචර්ය සඳහන් කරනවා මේ බන්ධනේ ස්වභාවය. ඉස්සර කාලේ තිබුණා දුරාසුරියෙක් කියලා. ඒකදී සුරයෝ චක්‍ර දෙවීන්ද්‍රයාගේ නායකත්වය තුළ තමයි කරලා තියෙන්නේ. ඒක තමයි දඩයක්ක සූත්‍රයේ සඳහන් කරන මේ කතාව. ඒකෙදී අසුරයන්ගේ තියෙන ඡණ්ඩපරසකම නිසා සුරයන්ට නිදලා මරලා මරහන තරන් යනකොට සුරයන්ගේ කියන්නේ දිව්‍ය ලෝක කට්ටියගේ නැහෙන අමුදාව පටන් ගන්නවා. ඒසොට ඉතුරු සුර දේවකණයක් බය වෙලා පැති ගන්න පටන් ගන්න තියෙන අනිවාර්යයෙන්ම අසුරයන් ජය ගන්නවා. එතෙන්දී සක්‍රදේවේන්ද්‍රයා මේ විෂ්ණු දෙවියන්ට කතා කරලා කිව්වලු මහා කිරිසාරිව කලබලා අමෘතය හොයන්නේ. ඊපස්සේ මේ විෂ්ණු දේවයන්ට ගිහිල්ලා තීර්ථයක පරමලා අමෘතය ඉගෙනලා අමෘතය දීපු ගමන් අර මැරිච්ච නැති සෑම දෙවි කෙනෙකුටම පණ දෙනවා. අනාවට පස්සේ ඒගොල්ලන්ට ධජක්ක සූත්‍රයෙන් පණ සත්‍ය දෙන්න කියලා කියනවා බය වෙන්න එපා. යුද්ධයට යන්න බය වුණොත් මගේ කොටිය දිහා. එහෙම නැත්නම් ප්‍රජාපතිගේ කොටිය දිහා. එහෙම නැත්නම් මේ කියලා දේවරු හතර දෙනෙක්ගේ කොටිය දීලා උද්‍යෝගී කරවලා යුද්ධයට ගියාට පස්සේ මේගොල්ල අසුරේ පරපතනවා. වැරදුවට පස්සේ අසුරයන්ගේ නායකත්වයෙන් තියෙන වේපචිත්ති කියන අසුරයන්. පස්සේ ශක්‍රේ වින්දා කියලා තුනක මරන්න එපා ජීවග්‍රහයෙන් අල්ලගන්න. පස්සේ සේනාව වරලා අසුරයන්ට දැමි පහක් යවුවා. එකක් බෙල්ලට ගැහුවා. අනිත් එක අත් දෙක අහුවෙන්න වැලමිට ළඟින් ගැහුවලු. මැදින් ගැහුවලු අත්ලයි කකුල් දෙකයි මැදට අහුවෙන්න. හතරවෙනි එක ගැහුවලු ධනිස්සොට පස්සේ මේක ගැහුවලු වල්දුකට. ගහලා දෙවිගොල්ලෝ ඔක්කොම කර ධානයකින් ජයග්‍රාහී විදියට අන්ධහර පාගෙන සක්‍ර දෙවිඳා ගාවට ඇවිල්ලා පන්පුත දේන පන්පුල් ආසනේ ඉස්සරහා දැම්මා. දැන් මෙයාට නැයි විරුද්ධ පක්ෂයේ ප්‍රධාන ක්‍රීඩකාරයා ප්‍රධාන තත්ත්වවාදියා ජීවත් ගහෙන් අල්ලන්නේ. දැන් මේ දිව්‍ය ලෝකේ යුද හදිත. සක්‍රීයෙන්ද තමයි විනිශ්චයකාරී. දැන් අනික් කට්ටිය නඩු කියන්න හදනකොට පොඩ්ඩකට මේගොල්ල අතපය හොදා ගන්න හරි පොඩ්ඩකට ස්පාසුවක් වෙලා තියෙනවා. එතකොට අසුරේන්ද්‍රයට කල්පනා වුණාලු. ඒපචිත්තට මම මේ යුද්ධයක් කරලා පෙරදිලා බැඳලා නමුත් ආවේ තිරිය ලෝකෙට. යකෝ මේක හරි පුදුම කර. මෙතනදී මිනිස්සු හරිම සාධාරණ જાතියක්. මේ නිසා මේක මේ අහම්බෙන් උනත් උනේ හොඳක් නේ කියනකොටම ඇතිවෙච්ච සන්තෝෂ නිසා බැමි පහම ගලවලා ගියා. කල්ලියට පස්සේ බලුව මේක ඕනම කෙනෙක් බැලුවොත් වෙන්නේ හමුදාවක් පැරදිලා විනාශ වෙලා පැරදිලක් නමුත් පැරදිලා හරි ආපේ ජීවිතෝකය කියලා ඒක සත්‍යයි කියලා තේරෙනකොටම දැන් මේ පහ ගන්නවා කියන්නේ. ඊහරවස්සේ ටික වෙලා කරන ඉඳලා යකෝ මම්මාගේ හොරුකටේ යාචීම පහවා දීලා දැන් මේ ආපු ගමන හොඳයි කියන කොන තරම් කැසද කියනකොටම දැන් මේ පහවා දීලා වැටුණලු ඉස්සරහා ආයෙසරක් පඬපු පාසෙ. ආයෙදිවක් කියලා කල්පනා කරනකොට කොච්චර කරුවත් අත්වේ දීවි හොඳයි. වැරදිලා හරි ආවේක හොඳයි දීවි රෝග කියනකොට බෙත් පාගන්නවා. ආයෙසරක් හිතුනොච්චි. රටකට ජාතිකට නායකත්වයේ දීපු මම මේ පරිජිතුංග පැත්තට කියලා හොඳයි කියලා හිතන කාරණා කරනකොට බැඳිත් පාපතියි. වචනාංශ කියන ගිහියන්ගේ තුල තියෙන කාම බන්ධන පහ උන්ටත් වැඩිය සිද්ධ යම් දවසක මේ ජීවිතේ බුද්ධ ධර්මයේ තියෙන සම්‍යක් දෘෂ්ටිය තේරුම් අරගෙන සත්‍යයට ගිය ගමන එකම චිත්තක්ෂණයක හෝ සතිය පිට ගුණම ඔය සංසාරගෙන ආපු බැනි හේරම කලව. සතිය නැති වෙච්ච ගම ආයෙකට මතක්. ආයෙ අර ඇයින්ද කියපු මතක් කරන මෙයා ටක් ගාලා බැනි පාරද. අනිත් අසුරේන්ද්‍රයට වෙච්ච බැනි පහට වැඩිය භයානකයි කියලා කියනවා මේ පංචේන්ද්‍රයට තියෙන බැනි. ඒකේ වෙනස තියෙන්නේ කල්පනා කරන ක්‍රමය. මෙහෙම ඉඳලා හෝ මට සතිය පිටවන්න පුළුවන් නම් ඉවරයි. ඉවර වෙනවා කියනකොට ඉවර තමයි. නෑ නෑ ඊළුවා කරුවට හරියන්නේ නෑ. දැන් ඔය ගෙදර ගියාට පස්සේ කවුදකින් දැනුම් ගන්න වෙනවා. ඔබ මේ වගේ හිතනකොට ආයෝන් බැඳි වැටි. එනිසා මෙතන තියෙන පොඩි ප්‍රශ්නේ සම්‍යක් දෘෂ්ටි මිත්‍යා දෘෂ්ටි ප්‍රශ්නේ. ඉතින් ඒක එන්නේ නෑ සෑහෙනකට සත්‍යක් පිළිතෝරලා. සෑහෙන වශයෙන් කල්යාණ මිත්‍රව ආශ්‍රය කරලා, සෑහෙන වශයෙන් සීලෙක් පිළිහිටලා මේකේ ජයග්‍රහී පැත්තට එනකොට තේරෙනවා අනේ අපි විහිං බඳගත්ත දෙයක් පිටතට තියෙන්නේ. ඒ නිසා අපිට ඕනේ නම් අපේ භාවයේ සම්මිය දෘෂ්ටි මාර්ගය වෙනස් කරනවා. වෙනස් කරාට පස්සේ ඒ සම්පූර්ණ වගකීම් භාරයේදී ගත කරන ජීවිත අප්‍රමාදයට යොමු කරලා සතිමත්ව ගත කරනකොට ඔය ස්ථීරම ගෙවල් දරවල කරන වැඩ සාර්ථකව කරන්නේ. කිසිම දෙයකට ප්‍රතික්‍රියා කරන දු සාර්ථකත්වයක් නැහැ. එතකොට අපි වෙනම જાතියකටපත් වෙනවා. ආර්ය જાතියට යන්න සුදුසුකම්. අන්නේ ඒ සම්මිය දෘෂ්ටිය බුදුහාමුදුරට දෙන්න බෑ උන්වහන්සේ පෙන්නලා දෙනවා. අපි යන මාර්ගයෙන් චිත්ත සමාධි ප්‍රඥා පුරුණුකොට ඔබ තේරෙනවා. අනික වැඩෙන කාලෙට යෝනිසෝ මනසිකාරය සහ සම්මාදෘෂ්ටි පිහිටනවා නම් අපිට තියෙන අපේ ගැළවීමක් ඇති. අපි හිතානේ ඉන්නේ මේ ප්‍රශ්න විසඳිලා කරන්න වෙයි. එහෙම නැත්නම් කවුරු හරි ඇවිල්ලා අපිට මේක ජීවිතයේ මේ උත්තරයක් දෙයි. යාඥා කළා හරියයි. එහෙම නැත්නම් අපට ආශිර්වාදයෙන් හරියයි. කවදාකවත් හිතන්නේ. මේ හිතන තාකල් හිත සතියෙන් කරේ. එතන තාක්කල් තන හිත වර්තමාන චිත්තක්ෂණයක එක්කකොටම පරයි. ඒ නිසා අපි හිතන්නේ පුළුවන් තරම් අර වේපිකාස් වෙන්නා වගේ වැරදිලා හරි කමක් නැහැ. ඇවිල්ලා සතියට වැටුනොත් දැන් පහකයි. සතිය කැඩිච්ච ගමන් දැන් පහකයි. මේ නිසා භාවනා කරනකොට කල්පනා කරන්න. ඒ කියන්නේ දැන් පහකට ගන්න. භාවනා කරනකොට අරමුණේ හිත පවත්වන එකයි කියන්නේ. පවත්වනකොට කය තියෙන බවක් කොච්චර වෙලා හිටියද කියන බවක් නැතුව අර ගෙනාවු ඔක්කොම සංඥා. తాවකාලිකව හොවෙන් කරන්න පුළුවන් බා. නැත්නම් මේ සාකච්ඡාවලින් කතාවලින් වැටේ. ඒ නිසා මෙන්න මේ දෙක මැදින් අන්නේ විදිහේ දැමි නැති සම්‍යක් දෘෂ්ටිය පහළ වීමට අපිට මේ ලැබිලා තියෙන මේ භවයේ සම්පූර්ණ අපිට අවශ්‍ය මූල ශක්තිය වෙන විදිහකින් බුද්ධෝත්පාද කාර්ය, මනුෂ්‍යාත්ම භාවය, ක්ෂණ සම්පත්තිය, කල්‍යාණ මිත්‍රාශ්‍රය ධර්ම ශ්‍රවණය පැවිද්ද කිවි පහ හයම අපිට තියෙනවා කියන ශක්තිය ඇති කරගත්තොත් සෑම කෙනෙකුටම යෝධ බල යෝධ වීර්යය ඒ කියන්නේ යෝධ බල යෝධ වීර්යය ලැබේවා කියන ප්‍රාර්ථනාවයි අද දින ධර්ම දේශනාව මෙතන නැත කරන්න බලාපොරොත්තු වෙනවා ශිරු දිනාට මේ අවශ්‍ය කරන සම්‍යක් දෘෂ්ටිය පහවහ පහළ වේවා කියලා මේ දැන් අද අපි ටිකක් වැඩිපුරත් වෙලා ආරම්භ තිනවා මේ පටන් ගන්න කොටත් අටමාර වෙලා තියෙනවා දැන් කොහොම හරි 10යි වෙලාව. ඒ නිසා කියන්න කරන්න දෙයක් තියෙනවා නම් ප්‍රශ්න තියෙනවා නම් අහන්න කියලා මම සම්පූර්ණයෙන්ම මතක් කරනවා. එහෙම නැත්නම් අපි සම්ප්‍රදාන කුල ගාථා සජ්ජායනා කිරීමේ අපේ ධර්ම දේශනා ධර්ම ශ්‍රවණ වාරයේ સમાප්ත කරනවා. දැන් එහෙනම් අපි කොමිකතු වෙලා තවතාගාති ගාථා සජ්ජායනා කිරීමේ සැසිවාරය Thank you. ඉත්තාවතාච අම්මේහි සම්පතං පුඤ්ඤ සම්පතං සබ්බේ දීවා නමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධා ඉත්තාවතාච අම්මේහි සම්පතං පුඤ්ඤ සම්පතං සබ්බේ භූතා සබ්බ සම්පත්ති සිද්ධා ඉත්තාවතාච අම්මේහි සම්පතං පුඤ්ඤ සම්පතං සබ්බේ සත්තා සබ්බ සම්පatti සිද්ධියා ආකාශත්තා ච බුම්මත්තා දේවානාග අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං ආකාශත්තා ච බුම්මත්තා දේවානාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං ආකාශට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මං ඉනමින් පරිලෝකී යම් තාක් ඥාති පිරිසක් ඉන්නවනම් මේ සීලෝම ඥාති මේ පින් අනුමත් වී අනුමෝදන් වීමේ සුඛීටපත් වේවා කියන මෛත්‍රී අදාසින් යුක්තව ඥාතීන්ට පින් පෙරදීම සඳහා ආකාරය ඉදං හෝ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතියෝ ඉදං වෝ ඥාතිනං හෝතු සුඛිතා වന്തു ඥාතියෝ ඉදං වෝ ඥාතිනං හෝතු සුඛිතා වന്തു ඥාතියෝ මන ඇසීමේ මන දේශනා කිරීමේ දවස පුරාම භාවනා කිරීමේ ධර්ම සාකච්ඡා කිරීමේ අනෙකුත් මේ බුද්ධ පූජා තදී දාන කටයුතු කිරීම ආදී යම් තාක් අපි රැස් කරගන්න ලද යම් කුසල ශක්තියක් කරන කුසල ශක්තිය නිසා අපිට තව තවත් සත්‍ය සාහස්‍ය සත්‍යත්මස්සම ලැබේවා අසත්පුරුෂයන්ගේ යමනෝත්නේ කිය අපංගයන්ගේ අසුරක් දැකීම ලැබේවා. ඇකියම් වාද කරදර මාදක වූ කියනවනම් මේ කුසල් ශක්තිය නිසා වතුරින් දුරවන් වේවා. මේ ජීවිතයේදී මේ සර්වඥ ශාසනය තුළම අපිට ඒ බුද්ධ ආදී උත්තරන් වහන්සේලා විසින් තපයි සුන්දරයි කියන දේශනා කරන මේ නිවන් පිණසම මේකට හේතු වාසනා වේවා කියලා. ඒ අදහසින් අපි සියලුම දෙනා විමිනා පින්න කම්මේන ගාතාව සජ්ජාන්නේ ඉමිනා පුඤ්ඤ කම්මේන ආමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිපාන පත්‍තිය ඉමිනා පුඤ්ඤ කම්මේන ආමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු පත්‍තිය ඉමිනා පුඤ්ඤ කම්මේන ආමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිපාන පත්‍තිය ඉදං මේ පුඤ්ඤං ආසවක්ඛ්‍යාවහං හෝතු සබ්බ දුක්ඛා පමුච්ඡතු